ඒකෙන් අදහස් කරන්නේ අපි පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අද මේ තුන්වෙනි ධර්ම දේශනාවටයි මේ මේ අවස්ථාව සලසගත්තේ. ඉතින් අපි සියලු දෙනාටම මතක් කළ පරිදි සියලුලාම දන්නා පරිදි මේ ධර්ම දේශනා මාලාවට මූල මාතෘකාව වශයෙන් තියාගත්තේ රතවිනිත සූත්‍රය ඉතින් ඒකේ ධර්ම කාරණා වශයෙන් කියනවා නම් සත්ත්ව විසුද්ධි ක්‍රමය තමයි මේ සූත්‍රයේ ප්‍රධාන හරය. ඉතින් අපි ඉස්ලාම් දවසේ මතක් කරගත්තේ මේ සත්ත්ව විසුද්ධි ක්‍රමය මෙච්චර ලස්සනට විස්තර කිරීමට සුදුසුකම් ලැබපු ඒ ධර්ම කතික දේශකයන්න් වහන්සේලා නැත්නම් ධර්ම කතික ශ්‍රාවකයන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච චරුවචන් වහන්සේගෙන් වරම් ලැබපු ඒ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේගේ සුදුසුකම්. උන්වහන්සේ ඊ타මත්ම අල්පේච්ච වූ සතුටින් ලද දෙයින් සතුටු වෙන්නා වූ විවේකයට කැමැති වුණා වූ තද බල ඇසුර සංසර්ග සංසට්ඨයෙන් වෙන්ුණා වූ අරබන් ලද වීරියත්තා වූ සීලවන්ත වූ සමාධිමන්ත වූ ප්‍රඥාවන්ත වූ විමුක්තිය ලැබුවා වූ විමුක්ති ඥාන දර්ශනය ලැබුවා වූ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. ඒ වාගේ මේ ස්වාමීන් වහන්සේ ඒ ඒ සියලු ගුණයන් තමන්ගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට කතා කිරීමේ සමාදම් කරවීමේ ಗುಣ කතා කිරීමේ ශ්‍රේෂ්ඨ බව ඒ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගෙම සරුවචනාංශයට වාර්තා වෙනවා. ඉතින් මේ නිසා තමයි සාරිපුත්තු ස්වාමීන් විසාර ගෞරව සම්ප්‍රයුක්ත ආදරයක් ඇති වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි. ඒ දැක්කට පස්සේ ගිහිල්ලා අහනවා ඇවැත්නි මේ සරුවච්චන් වහන්සේ උදෙසාද මේ Brahmacharya රකින්නේ එහෙයි කියලා කිව්වට පස්සේ ඔබ වහන්සේගේ මේ Brahmacharya සීල විසුද්ධිය සඳහාද කියලා. එතකොට ඒ ස්වාමීන් කියනවා නෑ කියලා. ඔබ වහන්සේගේ මේ Brahmacharya චිත්ත විසුද්ධිය සඳහාද නැහැ කියන. ditthi විසුද්ධිය සඳහාද කාංකා විතරණ විසුද්ධිය සඳහාද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද නැත්නම් ඥාන දර්ශන විසුද්ධිය සඳහාද කියනකොට සෑම තැනකදීම නෑ බව සඳහන් කරලා එසේනම් කුමක් සඳහාද කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අසර පස්සේ සඳහන් කරනවා අනුපාදා නිබ්බානා නිබ්බාණය සඳහායි කියලා. ඉතින්දී ඒ දෙබසෙන් අපිට වැටහෙනවා මේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ වගේ ප්‍රඥ වූ ස්වාමින් වහන්සේලා අතර මේ සීල විසුද්ධි, ditthi විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී ඒ විසුද්ධි හත මේ දෙබස සිද්ධ වෙන්න කලිනුත් ප්‍රසිද්ධව පැවතිලා තියෙනවා. නැත්තම් සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ අර පුන්නමන්තානි පුත්තු ස්වාමින් වහන්සේගේ මේ ප්‍රශ්නාවලිය නගන්නේ නැහැ. නමුත් මේ ඒ විසුද්ධි ක්‍රමය ඒ අවසානයේදී අනුපාදා නිබ්බාණය කියන නිවනට යොමු කිරීම පිළිබඳ මෙච්චර විචිත්‍රව මෙච්චර මත්තට අනුපූර්ව ක්‍රමයක් හෙලි කරන විදිහට විචිතුරව විස්තර වෙලා තිබිලා නැහැ. ඒ නිසා මේ විස්තරයේදී ඒ පුණ්‍යමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ දෙන විචිතුරු විග්‍රහය ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තියාගෙන ධර්ම සංගායනාවට නගලා තියෙනවා. එනිසා මේක යන්නේ ශ්‍රාවක භාෂිතයක් විදියට. බුද්ධ භාෂිතයක් නෙවෙයි. ඒ බුද්ධ භාෂිතය ශ්‍රාවක භාෂිතය අවසලයන් තියෙන්නේ මතු කරගෙන තියෙන මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ තියෙන ධර්ම ගෞරවය නිසා. නමුත් ප්‍රධාන දේශකයන් වහන්සේ වෙලා තියෙන්නේ මේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ඊයේ මතු කරගත්ත විදියට උන්වහන්සේ සඳහන් කරනවා මගේ මේ Brahmacharya ඒ හුදු සීලය සඳහා නෙවෙයි හුදු චිත්ත විසුද්ධිය සඳහා නෙවෙයි හුදු ditthi විසුද්ධිය සඳහා නෙවෙයි කියලා ඒ සෑම දෙයක්ම ඒ තමන් බලාපොරොත්තු වෙන්නා වූ නිවන සඳහා නැත්නම් නිවනෙහි අංගෝපාංග මිස ආංශික වටිනාකමක් මිස නිවන කියන්නේ සීල විසුද්ධිය නෙවෙයි. නිවන කියන්නේ ditthi විසුද්ධිය නෙවෙයි කියන එක බොහොම ලස්සනට විස්තර කරනවා. කෙසේ නමුත් ඒ සීල විසුද්ධිය තමයි ඒ ධිට්ඨි විසුද්ධියට ආසන කාරණා වෙන්නේ. ඒ නිසා අපි සත්‍ය විසුද්ධි ක්‍රමයේ පෙන්නකොට මුල්ම විසුද්ධිය වශයෙන් පෙන්වන්නේ සීල විසුද්ධිය. එහෙම නැත්නම් අපි ථේරවාද ක්‍රමයේ හැටියට කෙනෙක් මේ ධර්මය තමන් සාක්ෂාත් කරන මට්ටමට නැත්නම් ධර්මයේ ශාසනයට බැස ගැනීම සිදු වෙනකොට ඉස්ලාම් බැස ගැනීම සිදු වෙන්නේ සීලේ මාර්ගයේ. නැත්නම් සීල ශික්ෂාව මාර්ගයෙන් ඊගාට තමයි සමාධි ශික්ෂාව ඊගාට තමයි ප්‍රඥා ශික්ෂාව. ඉතින් යම් කිසි කෙනෙක්ගේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා නැතුව මේ ශාසනයේ ඉන්නවනම් ඒකට කියන්න පුළුවන් ගේ ප්‍රතිපදාවේ දාණය පමනක් කරන ඇත්තෝ. නැත්නම් කර්මේ සහ කර්මඵලේ පිළිගන්න ඇත්තෝ. <clears throat> කර්මේ සහ කර්මඵලේ පිළිගන්න කෙනෙක් තමයි දාන දීමකට පෙළඹෙන්නේ. නමුත් එතනින් නතර වෙන්නේ නැතුව ඒ ඇත්තා ශීලයට බැසගත්ත වෙලාවේ ඉඳලා ජීවිතයෙන් අපකප්ප වෙන ගතියකටපත් වෙනවා. ඒ නිසා ශික්ෂාත්‍රය පටන් ගන්න ශීලය ශීලයෙන් ඒ වගේම තමයි විසුද්ධිය පටන් ගන්න ශීලයෙන්. අපි ඊයේ වෙලා ගත්තේ මේ ප්‍රාතිමොක්ෂ සංවර සීලය, ඉන්දිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිත ශීලය කියලා හතරක් වශයෙන් බෙදී ගිය සීලයේ මේ ප්‍රාතිමොක්ෂ සංවර සීල නැත්නම් සිල්පද රකින්න ශික්ෂාපද සීලය පිළිබඳ සාකච්ඡා කරන්නයි. නමුත් ඒක එතනින් අත කරන්න නරකයි. තේරුම් අරගන්න ඕනේ ශික්ෂාපද සීලය ගියත් අංගේ නම් පංච සීල, ආජීවට්ටමක සීල, උපෝසත අටහංග සීල, නවංග උපෝසත සීලය, දසංග උපෝසත සීලය, ඊට පස්සේ සාමනීර දස සීලය, උපසම්පදා ස්වාමීන් වහන්සේගේ කෝටි අසංවර සීලය නැත්නම් ප්‍රාතිමොක්ෂ ශික්ෂාපද 227 වශයෙන් මේක දිග පරාසයක් තියෙනවා. ඒ පරාසය කරගෙන යන්න උත්සාහ කරනන් තමයි අපි සාමාන්‍ය බෞද්ධයයි කියලා බාර ගන්න. ඒ නිසා මලගෙදෙට්ට ගියත් දානේ පොලකට ගියත් වෙන මොනම පින්කමකට ගියත් අපි පන්සිල් සමාදන් කරනවා. ඒ සීලේ සීපත් කරලා දෙන්න. නමුත් ඒ සීලය එහෙම රැකගෙන යනකොට ඒ ඉන්දිය සංවර සීලයෙන් ප්‍රත්‍යසන්නිසිත සීලයෙන් ආජීව පාරිශුද්ධ සීලයෙන් මේකට අනුග්‍රහ නොලැබුණොත් මේ මේ සීලේ නැමැති පැලේ හොඳට අතුපතර විහිදලා වැඩෙන්නේ නැහැ. ගහක් වැඩෙන්න සූර්යාලෝකය තෙතමනය පසේ ඕජාව මේ සියලු දේවල් අවශ්‍යයි. ඒ වගේ තමයි මේ සීලය කියනකොට මේ ශික්ෂාපද ශීලය තමයි ගම්ම්‍ය වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් තමන්ගේ හිතේ විපිලිසර ස්වභාව තියෙනවායි කියලා. මමගේ මේ ශීලය මම ශක්ති ප්‍රමාණයෙන් වඩනවාද? ඒක ඉන්දෙන්ද අදි ශීලයක් බවට පත් වෙනවද? ඒකේ හික්මීමක් වැඩෙනවද කියලා දැනගන්නකොට විපිලිසරකම්. එහෙම නැත්නම් තමන්ට තමන් සතුටු මදි පිටිච්ච ගති මදි ගතිය තියෙනවා නම් ඒ පුද්ගලයා මේ ශික්ෂාපද සීලෙන් අතර නොවි ඉන්දිය සංවර සීලය ඒ කියන්නේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ඉඳුරන් එක එකක් රූප විශේෂයි ඇහ සංවර කිරීම ශබ්ද විශේෂයි කන සංවර කිරීම ආදී සංවර කිරීමකට යන්න වෙනවා කියන්නේ අන්ත දෙක අතරින්ද වෙනවා මැදට ගන්න වෙනවා ඊගාට ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියලා කියන්නේ තමන්ගේ ජීවිකා වෘත්තිය රාගඳවා ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ඇඳුම් ආහාර වාසස්ථාන සහ බෙහෙත් පිළිකර વિશે අන්ත දෙක අතරින්න ඕනේ. අතිසුකෝපභෝගී දේවල් සහ අන්ත මේ අත්කිලමතාන යෝග අතහරින්න ඕනේ. ඒකෙන් ප්‍රත්‍යසන්නිශ්‍රේ පිළිබඳ වග කියන්න ඕනේ. ඊගාවට ආජීව පාරිශුද්ධ සීලයේදී තමන්ගේ ආජීවය සත්ව වෙළඳාම වාසවිස වෙලඳාම් වගේ කියන නරක ආජීවයන්ගෙන් වෙන් කර ගන්න. එතකොට තමයි අර මේ ශික්ෂාපද ශීලය කොඳුයට පෙළ හයි වෙලා එන්නේ. ඉතින් ඒකෙදී බලනකොට ඒ විසුද්ධි මාර්ගයේ වාගේ ශීලයේ පිළිබඳ හොඳ විග්‍රහයක් සලකන අවස්ථාවේදී මේ ශික්ෂාව පළවෙනිම දක්වන ශික්ෂාව සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා තුනෙන් පළවෙනි දක්වන මේ සීල ශික්ෂාව පවා හරි හැටියට සම්පූර්ණ වෙන්න නම් ප්‍රාතිමොක්ෂ සංවර සීලය සීල ශික්ෂාවෙන් ආරක්ෂා වෙන්න ඕන. ඉන්දිය සංවර සීලය සති සංවරයෙන් මෙහෙමයි කියන්නේ සිල්පද සීලය නැත්නම් ශික්ෂාපද සීලය සති මේ සීල සංවරයෙන් සංවර කරන්න ඕනේ. එතනින් ගියාම ඉන්ද්‍රිය සංවරය, ඇහැකන ජීවනාශය වගේ දේවල් මේ ඉඳුරන් සංවර කිරීම සතියෙන් කෙරෙන්න ඕනේ. ප්‍රත්‍යසන්නිසිත සීලය තමන් පරිභෝග කරන උපභෝග කරන වස්තු අතිශෝක්තිය කරපත් නොකර සුකෝභෝගයේ தත්ත්වයටපත් නොකර මධ්‍යමාවතේ යන්න නම් වීර්ය සංවරය තියෙන්න ඕනේ. ප්‍රඥා සංවරය තියෙන්න ඕනේ ඊගාවට ආජීවයේ සම්බන්ධයෙන් වීර්යවන්ත වෙන්න ඕන. ලේසි කියලා පහසුයි කියලා මුදල් හැබෙන රස්සාවල් නෙවෙයි දහඩි මාංශයෙන් හම්බ කරන කන රස්සාවල් වලට යෙදිලා එයින් සිදුවෙන්න පුළුවන් ආජීවය හානි නොවන ගති වලට යෙදෙන්න ඕනේ. මේක ඒ නිසා කියන්න පුළුවන් අදිශීල කියලා. ශීලයට අවශ්‍ය කරන අතිරේක අංග. ශීලයට අවශ්‍ය කරන අනුග්‍රහ. ශීලයට අනුග්‍රහ අවශ්‍ය කරන උදව් දීම් යෝගාවචර විශ්ින් කළ යුතුයි. මේක ක්‍රියාත්මක වෙන්නේ සාමූහික වශයෙන් සමාජික වශයෙන් නෙමෙයි පුද්ගල ભેදී. එක එකන එක එකන තමන් එnde end end ප්‍රතිසද කර ගන්න ඕනේ. ඉතින් ඒක සම්බන්ධයෙන් ඒ අපි ගොඩාක් වෙලාට මේ වගේ භාවනා වැඩමුළුවක ඉන්නකොට ඉස්රායින් තියාගෙන සතිය අප්‍රමාදයේ පැත්තෙන් බලනකොට මේ සීලයට සතිය දක්වන අනුග්‍රහය තමයි සති සංවරය තමයි ඉන්ද්‍රිය සංවරය. චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායි හෝති නානු ව්‍යංජනක් ගායි හෝති. යත්වාදි කරන මේතං අසංගතං විහෙරන්තං uppajjati abijja domanassa papaka akusala dhamma තස්ස සංවරාය ආපජ්ජති. රක්කති චක්කුේන්ද්‍රියං චක්කුේන්ද්‍රියේ සංවරං ආපජ්ජති කියලා අර සීලයේ වශයෙන් සතුන් නොමරන හොරකම් නොකරන කියන ශික්ෂාපද සීලය රකින්න ගමන් යෝගාවචරයා සීලයට දක්වන අනුග්‍රහයක් විදිහට නැත්නම් අදි ශීල යෙදුමක් විදිහට චක්කුණා රූපන් දිස්වා. ඇහැට රූපයක් හමු වෙන වෙලාවේදී අපි සතිය මෙහෙවන්න මෙහෙ කරන්න ඕනේ මෙහෙමයි. එහෙම නැත්නම් ඉදින්දා ජීවිතයේ සතිය පවත්වන්න ඕනේ මෙහෙමයි. කොහොමද? නානු ව්‍යංජනක් ගායි හෝති න නිමිත්තක් ගායි හෝති. ඇහැට රූපයක් දකපුවාම ඒක නැවත නැවත ලෝභයෙන් යුක්තව බලලා නිමිති ගැනීම නැත්නම් ද්වේෂයෙන් යුක්තව බලලා නිමිති ගැනීම ඒ වගේම නානුභ්‍යං අනුභ්‍යංජනක් ගාහි ඒකේ අස්තර විස්තර බැලීම නොකළ යුතුයි එතකොට අපි ස්ත්‍රියාකට පුරුෂ රූපයක් පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් වගේ ප්‍රධාන වශයෙන්ම සරුවචනාංශයෙන් පෙන්නන මේ ලෝභ ජනක කාම දනවන හිතවිල්ලක් රූපයක් දැකපුවාම ඒකේ නිමිති ගන්නවයි කියලා කියන්නේ ඒක පෙනුනට නතර වෙන්නේ නැතුව නැවත හැරි බලන ගතියක් තියෙනවා. ඒ නැවත හැරිලා බලනකොට ඒ දැකපු දේ හිතේ සටහන් කරගන්න සමාරුවේ මැදිවට කැමරාවේ සටහන් කරගන්න සමාරුවේ නැත්තම් බිතුසිතුවම් වශයෙන් සටහන් කරගන්න විවිධාකාරයෙන් නිමිති ගන්නවා. අනුව්‍යංජන ගන්නවා ඒකේ හැඩ නිල අංග ප්‍රත්‍යංග සේරම හිතින් ඕජාව රස විඳිනවා. ඒ විඳින්න විඳින්න වෙන්නේ මොකක්ද අර තණ්හානුසය දිගින් දිගට දිගින් දිගට වැඩෙනවා. යත්වාදි කරන මේ තං අසංගතං විහරන්තං uppajjati papaka abijja domanassa papaka akusala dharma යම් විදියකට අසතියෙන් හිටියොත් උපදින්න පුළුවන් ඒ පාපක වූ අවිද්‍යාව නම් වූ දැඩි ලෝභය හෝ දෝමනසේ නම් වූ තරහව අනුව යන පාපක අකුසල ධර්ම එතකොට දෝරේ ගලන පටන් ඒ නිසා Taman දැනගන්න ඕනේ මේ වෙලාවේදී ඇහැයි ක්‍රියාත්මක වෙන්නේ ඒක මේ රාග අරමුණක් හෝ ද්වේෂ අරමුණක් මත යන්නේ දැන් ඒ රාගයෙන් හෝ ද්වේෂයෙන් අරමුණත් එක්ක නිමිටි ගනිමින් අනුව්‍යංජන ගනිමින් ඒකේ läගගෙන තියෙනවා ඒ läග ගැනීම නිසා ඒ රූපේ දිහා නැවත නැවත බලන් හේතු වෙච්ච රාගය හෝ ද්වේෂය ගොජ දමමින් වැඩෙනවා. ඒ වැඩෙනකොට හිත දිගටම කෙලසෙනවා. මෙන්න මේ කෙලසෙන බව දැනගෙන ඒ නිමිති ගැනීම ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් වළකින්න නම් දැන් මම බලන්නේක් මගේ කෙලෙස් උපදින්නේ ඇහි කියන එකවත් අඩු ගන්න මෙනේ යුනොත් අර අන නිසිනින්දේ වැඩෙන කෙලෙස් ධාරාව කඩලා යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සංසාරගත පුරුද්දට ඒ දැකපු රසඳුන දිගට බලائیں. එහෙම නැත්නම් මේ ද්වේෂ ජනක අරමුණ දිහා තද තද ද්වේෂයෙන් පුපුරමින් බල බලයි. ඒ නිසා එතනදී මේ සංවරයක් ඇති කරගන්නවා කියලා කියන්නේ සීල සංවරයෙන් එහා ගිය සති සංවරය. මේක බොහෝමත්ම පෞද්ගලික කාරණාවක්. ඒ කියන්නේ ඒ පුද්ගලයා සති සංවරයෙන් යුක්තද නොයුක්තද කියලා ළඟ ඉන්න යාළුවාට කියන්න බෑ. ඒ පුද්ගලයා මේ බලන රූපය මතින් තණ්හා උපදිනවද ප්‍රඥාව උපදිනවද කියලා කියන්න බෑ. වෙන විදිහකට කියනවා නම් ඒක වීතික්‍රමණයේ වෙලා අකුසල් උපදවන තැනකට පහර දෙනවා නෙවෙයි. අකුසල් උපදවන්න පුළුවන් පරිඋත් ทาน මට්ටමේ තියෙන දෙයක් කීකරු කරගන්න හදන ගතියක්. ඒක නිසා මේක පිළිබඳව විග්‍රහ කරන ආචාර්යවරුන්ලා සඳහන් කරනවා අපි වීරියෙන් කරන හිතට අකුසල් එන්ට නොදී වැට බඳින ගතිය වීරියෙන් කරන දෙයක්. අකුසල් එන්න දෙන්නේ සතියෙන් කරන්නේ මොකද්ද? ආපු අකුසල් කෙලසිච්ච හිත පිරිසිදු කරන එක. මේ දෙක හොඳට විස්තර කරලා තේරුම් කරගත්තට පස්සේ තේරෙනවා මේ දෙකම මේ තියෙන්න ඕන. රජ්ජුරුවෝ ඉන්න ඇතුළු නුවර වටදාපයක් බැඳලා ඇතුල් නුවරට සෙනඟ නොයෙන්න ආරක්ෂා සංවිධානත් ඕනේ. ඊට පස්සේ ඒකට කියනවා අපි මේ හමුදා ආරක්ෂාව කියලා. ඊට පස්සේ පෞද්ගලික ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. ඇතුළට ආපු යම් කිසි වැරදිකාරයෙක් කුත්තුකාරයෙක් ඉන්නවනම් එයාව කොටු කරන්නත් වෙනවා. ඒ නිසා මේ සති සංවරය දන්නේ නැත්නම් අපි කොච්චර වටකටවල බැඳගෙන නූපන්න කුසල් නොයිපවීම සඳහා කටයුතු කළත් ඇතුලේ තියෙන අකුසල් ගොජ දමමින් වැඩෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා සතිය බොහෝමත්ම මේ පෞද්ගලික රාශිගතයි පෞද්ගලිකයි. අතුලට යන වැඩක් තියෙනවා. ඒක නිසා ඒක තමන් විසින් තමන්ට පවරා ගන්නවා මිස ගුරුවරයා විසින් ගෝලයාට පවරන්න අමාරුයි. අම්මා තාත්තා විසින් දරුවන්ට පවරන්න අමාරුයි. ඒ වගේම ගුරුවරට වැඩිය ගෝලයා දක්ෂ වෙන්නත් ඉඩ තියෙනවා. අම්මලා තාත්තලාගේ දරුවෝ දක්ෂ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ සති සංවරය ඉන්දිය සංවරය මේ ශාසනයේ තියෙන හරීම පැතිරිච්ච විලල් වෙච්ච දෙයක්. මේක තමයි අපි පැත්තක දාලා ඒ කියන්නේ තම තමන් වශයෙන් සංවර වීම පැත්තක දාලා බාහිරේ සංවර කරන්න හදනවා. මේක තමයි අමනකම කියන්නේ. ලෝකයේ කාම අරමුණු නැති වෙන තාට ලෝකේ කී කරු කරන්න හැදුවට ඇතුලේ දකින්න දේන් කාමයේ උපදවා ගන්නා ගතිය තියෙන තාක්කල් ඒ කටවට කර වැට බඳිනවා වෙනුවට රටවට කර වැට බඳලා හරියන්නේ නැහැ. ඒක නිසා ඉන්දිය සංවරය පිළිබඳව දන්න කෙනා හොඳට තේරුම් ගන්නවා කෙලෙසෙන්නේ බාහිරින් එන අරමුණු නිසා නෙවෙයි ආපු අරමුණ කෙසේ ලෝභයෙන් බලන හින්දා ආපු අරමුණ વિશે ද්වේෂයෙන් බල නිසා කියන්නේ. උපමාවකට කියනවා නම් මම අහගෙන හිටියක දවසක් ඒ මේ ලංකාවේ දැනට තියෙන රූපවාහිනී සේවාවේ බොහොම අසභ්‍ය දේවල් පෙන්වනවා කිය. ඒකේ එක එක එක එක මේ channels තියෙනවා දැන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ අසභ්‍ය දේවල් පෙන්වනවයි කියලා එක්කෙනෙක් චෝදනා කරා. ඒතර තව කෙනෙක් කිව්වා ওই රූපවාහිනියේ ස්විච් එකක් තියෙනවා ඒක ඕෆ් කරා නම් ඉවරයි නේ වෙලාවේ. ඇයි බලන්නේ හිටියේ? ඒ වෙනුවට වෙන channel එකට යන්න තිබුණනේ. අර පුද්ගලයා අරකම බලලා ඒකෙන් ලබන්න තියෙන කැත රසයේ සේරමත් විඳගෙන අර පෙන්නපු එකනට දොස් කියනවා. ඒකෙන් පේන්න තියෙනවා මේ පුද්ගලයා මුල සිට අග දක්වාම කටත් අරගෙන බලාගෙන ඉඳලා තියෙනවා. බැලලා දැන් සුද්ධවන්ත වෙන්න හදනවා මේ පෙන්නුවේ නැත්තම් හොඳයි නේ කියලා. ඉතින් ඒ මනුස්සයට ඕනේ නම් වෙන channel එකකට මාරු කරන්න තිබුණා නැත්නම් ටෙලිවිෂන් එක ඕෆ් කරන්න. මෙන්න මේ වගේ දේවල් වගේ අමන වැඩවලට ආගම ඉදිරිපත් කරන්න හදන්නේ ඒ සීල විසුද්ධිය ඒ සීල විසුද්ධියේ තියෙන මේ ඉන්දිය සංවරය වගේ දේවල් නැත්තම් ඇතුළතයි සංවරය කළ යුතු කියලා දන්නේ නැති කට්ටිය ඉතින් බාහිර ලෝකේ පුරාම සුද්ධ කරන්න හදනවා ලෝකේ පුරාම හැම හැමක් කෙලන්න හදනවා කටුකෝල් ඇනේ කියලා ඊට වැඩි හරි ලේසි සරපු දෙයක් දාගන්නේ. ඒතර කොහේ ගියත් ලෝකේ කටුකොහල් වලින් ආරස්සයි. ඉතින් මේ සෙරෙප්පු දාන්න යනවට වැඩිය හොඟ දෙනෙක් කල්පනා කරන්නේ මේ දේශපාලනඥයෝයි ආර්ථික විශේෂඥයෝයි සමාජ විශේෂඥයෝ මේ ලෝකෙ පිරිසුදු කරලා මට්ටම් කරලා තියාගන්න. එතකොට ඉන්න ජනතාව සංවර වෙයි කියලා. ඒක උන්දලාගේ සාක්කුව පුරව ගන්න කරන දෙයක් මිසක් සරුවච්චන් වහන්සේ වගේ ඒ විඤ්ඤු පුරුෂයෙක් කියන්නේ. ඒ නිසා එවැනි දෙයින් පිරිච්ච දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමාජ විශේෂඥයෝ හිටියත් ඒ පුද්ගලයා කවදාවත් කෙලෙසෙන්නේ නැහැ. මේ තමන්ගේ ඉඳුරන් සංවර කරගත්තොත් කවුරු තමන් කෙලසන්න හැදුවත් නොකෙලසී ඉන්න එක තමන් අතේ වැඩක් කියලා. ඒක හරියට බොකුරු ඇස්සට වගේ කැමැති නම් තෙමෙන්න පුළුවන් නැත්නම් නොකෙන්න තෙමී ඉන්න පුළුවන්. ඒක නිසා මේ සීල විසුද්ධිය කියන එකෙත් බැලූ බැල්මට මේක චිත්ත විසුද්ධියට මුල් දෙන පාදම සකස් කරනවා කියලා කිව්වට ඒක විස්තරයි. ඒක මේ සල්රේඛීයව යන සම්බන්ධතාවයක් නෙමෙයි තියෙන්නේ හරියට අතුරු සම්බන්ධතාවක් තියෙනවා. මේට්‍රික්ස් එකක් මේක. ඉතින් එක එක පැති වලින් පෙන්ලා දෙන්න පුළුවන්. ඒ පටන් ගන්න එකන ඕවට යන්නේ නැහැ. යා කරන දෙන සතුන් නොමරීමට අදිෂ්ඨාන කරගන්න, හොරකම් නොකිරීමට අදිෂ්ඨාන කරනවා. නමුත් මේ පුද්ගලයා සීලයක පිළිහිටලා ඒ පස්සේ සඳහන් කරන මේ සමාධි භාවනාවට නැත්තම් චිත්තවිසුද්ධියට පෙළඹුණාට පස්සේ ඒ චිත්තවිසුද්ධි අවස්ථාවේදී ගුරුවරු මතක් කරලා දෙනවා ඔය සීලය මෙන්න මේ පැති වලින් ආඩ්‍ය කරගන්න ඕනේ. ආඩම්බර කරගන්න ඕනේ. තෙදවත් කරගන්න ඕනේ. ඒ ඉඳගෙන ඇස් දෙක වහගෙන ඉන්න වෙලාව විතරක්මදී බාහිරේදී ඒ ජීඳා වැඩවලදී ඇහැට රූපයක් දකිනකොට එයින් උපදින්න පුළුවන් අභිජ්ජා දෝමනස කියන ලෝභ දෝෂ හිතවිලි ඒ අනු යන හිතවිලි පිළිබඳව අඩු ගාණ ප්‍රමාණ කිරීමක් අවශ්‍යයි. මට මේක දකින්නට මෙහෙමයි. ඒක මම බලන්නේ මේක නිසා. මේක දකින්නට මෙහෙමයි. ඒක බලන්නේ මේක නිසා කියලා ඒවා බලන්නේ අපේ තියෙන මේ කෙලස් නිසා. පළවෙනි වතාවට පේනවා දෙවෙනි වතාවට බලනවා. ඉතින් බලන තැන ඉඳලාම කෙලෙසක් දිගේ යන්නේ. නිසා බලන අවස්ථාව සහ පේන අවස්ථාව දෙකේ වෙනස දැනගන්න පුළුවන් වෙච්ච ගමන් Taman බලනවා නම් බලනවා බලනවා බලනවා බලනවා කියලා මෙනෙහි කළොත් අරකින් එන්න පුළුවන් කෙලස් කඳ කපා ගන්න පුළුවන්. නමුත් මේ හිතන තරම් මේ කියන තරම් මේ වැඩේ ලේසි නෑ. නමුත් කොතනකදී හරි පටන් ගන්න වෙනවා. එතකොට අර සීල සංවරය බොහොම විපිලිසරකම නැතිකරන විනදා නොතිබිච්ච සංවරයක් Taman තුල තියෙනවා කියන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ හිතේ සෑම තැනකම දොරටුපාලෙක් තිබ්බා වාගේ. ඒ දොරටුපාලයා මොකද කරන්නේ? ඒ ආයතනය, චක්ඛායතනය, සෝතායතනය, ගන්ධායතනය කියන තැන දොරටුපාලයා තිබ්බහම ආයතන දොරටුවෙන් ඇතුළට වෙන සේරගෙම ඩෙන්ටි කාඩ් නම්බර් ලියා ගන්නවා. ඇතුළට එන වාහන නම්බර ලියා ගන්නවා. ඒ ඔක්කොම පිට වෙලා ගියාද කියලා නම්බර ලියා ගත්තාම එයා දන්නවා මෙච්චරක් ඇතුළට නම් මේවා පිට උනේ නෑ කියලා. ඒ බොත් බැීමක් කරනවා වගේ ඉස්සල්ලාම අපිට තේරෙන පටන් ගන්නවා අපේ හිතෙන් අපේ ඇහෙන් ගොඩාක් ඇතුළේ ඉන්නේ රාග අරමුණුද ද්වේෂ අරමුණුද කණෙන් ඇතුළේ ඉන්නේ රාග අරමුණුද ද්වේෂ අරමුණුද කියලා දල සටහනක් ඇති වෙනවා. පස්සේ තමයි ඒ වගේ රාගයේ තියෙන ඝන බහල ගතිය අඩු කරගෙන ද්වේෂයේ තියෙන ඝන බහල අඩු අතු කරගෙන කීකරු කරගන්න පුළුවන් වෙන්නේ ඉස්සල්ලාම මේ තමන් පිළිබඳව මම කියන්නේ කවුද කියලා මේ ద్వාර හයේ සිදුවෙන මේ ගනුදෙනු බලන්න හිටියොත් ඒ පුද්ගලයා අන්තරාවර්තී පුද්ගලෙක් වාටපත් වෙනවා. බාහිරාවර්තී වෙන්නේ නැහැ. ඒ මට උගන්වපු මහත්තයෙක් කියනවා එයා තායිලන්තයට ගිහිල්ලා දේශනයක් දෙනකොට මේ මතරේ මේ අදහස ප්‍රේක්ෂකයන්ට මතක් කිරීම සඳහා අහලා තියෙනවා තමන් මේ රූපයක් බලනකොට හරි ශබ්දයක් අහනකොට හරි පෙනීම සිදු වෙන්නේ රූපේ තියෙන තැනද නැත්නම් ඇහැ තියෙන තැනද කියලා. පෙනීම නම් සංසිද්ධිය සිද්ධ වෙන්නේ රූපේ තියෙන තැනද නැත්නම් ඇහැ තියෙන තැනද කියලා. ඉතින් ඉස්සරාපෙලේ හිටිය බොහොම උගත් මහරජාවරු පිරිසක් වයි සියලු දෙනාම කියලා තියෙනවා පෙනීම සිදු වෙන්නේ රූපේ තියෙන තැන කියලා. ඉතින් ඒ නිසා මේ දේශනාව විදිහට ගෙන යන්න බැරි නිසා ඒ වෙලාවේ අහම්බෙන් වගේ තන වැසිකිලි හොදන මිනිස්සයා ඉදිරියට අවිලා තිනවා පොඩ්ඩක් නතර කරලා අහලා තිනවා මේ පෙනීම සිදු වෙන්නේ රූපේ තියෙන තැනද ඇහැ තියෙන තැනද? මේ මිනිස්සු කළා අයියෝ ඒක බොහොම ලේසි ඇහැ තියෙන තැන කියලා. ඉතින් ඒකට අර පෙළ ඉදිරි පෙළ හිටපුවාට හරි ලැජ්ජාවක් ඇති වුණාලු. මොකද ඒගොල්ලන්ගේ වැඩේම මේ රූප ටික පිරිසිදු කරගන්නයි හදා. එව්ව පිරිසිදු කරන්න තමයි මේගොල්ලෝ දඟලන්නේ. නමුත් වැඩේ සිද්ධ වෙන්නේ ඇහි බවත් මුළු ලෝකෙම තියෙන්නේ මේ ඇහ කන ජීවනාශය කය මන කියන අපේ ඔළුව ඇතුලේ බවත් ඒකට මේ පිටින් වෙන්නේ පොඩි කිචි කැවීමක් විතරයි වෙන්නේ. ඊටු හරි ඔක්කොම අපි කිචි කවාගෙන hina වෙන hinaවක් තියෙන්නේ මේක ඇතුලේ. ඒක දැනගන්න නම් මේ ඉන්දිය සංවරය අවශ්‍යයි. නමුත් ඒ ඉන්දිය සංවරය <clears throat> ආදුනිකය සිල්වන්තයාගෙන් බලාපොරොත්තු වෙන්න නරකයි. නමුත් ඊගාවට අපි විස්තර කරන්න හදන මේ චිත්ත විසුද්ධි අවස්ථාවේදී මේ දේ දන්නේ නැතුව හිටියොත් අපි හැමදාම ලාහට ගෙම්බ එකතු කරන කෙනෙක් වගේ එකතු කරන එකතු කරන ගෙම්බ පයින්නවා. ලාහ කියලා කියන්නේ ඉස්සර සිංහල කාලේ පාවිච්චි කරපු මේ තැටියක් ඒක මේ සාමාන්‍ය පිඟානක් වගේ එකක්. ඉතින් ඒකට ගෙම්බ වගේ පයින් සත්තු දැම්මට හිටින්නේ නැහැ. ඒ වගේ තමයි අපි පැය ගණන් භාවනා කරනවා. භාවනා කරන වෙලාවේදී නීවරණ ධර්ම යටපත් කරන බොහොම සාන්ත වෙනවා. ඇස් දෙක අරපු ගමන් ආයශරයක් අපි ඇහි සංවරේ නැහැ, කනේ සංවරේ නැහැ. ඊට පස්සේ අර ඇති කරගත්ත සමාධිය සම්පූර්ණ හොරෝ දමඩේ දාන්න වගේ ලහට ගෙම්බතු කර ගන්න වගේ පයින්ට පටන් ගන්නවා. ඉතින් නිසා තේරුම් ගන්න වෙනවා පරියංකයේදී අපි සීල විසුද්ධිය මතින් පරියංකෙට ගිහිලා පරියංකෙදී භාවනා කරනකොට යම් ප්‍රමාණයකට අපි හිතමු අරමුණට මුණ දාලා අරමුණත් එක්ක ආද වෙලා ටික වේලාවක් ඉන්නකොට ඇතිවෙන ඒ සමාහිත ගතියක් ඇති වුණාට ඒක උපයාගත්තට එතන ඉඳලා ඊගාව පරියන්කට යනකම් ඒක ආරස්සා කරගන්නවා කියන එක ලේසි නෑ. උත්ථාන සම්පදාව තිබුණට ආරක්ක සම්පදාව නැතිනම් උපේන් ලද වස්තුව ආරස්සා කරගන්න බැරි නම් ඊගාව දසට යනකොට ආය බිඳුවට බහින. ඊගාව පරියන්කට යනකොට. ඒකෙදි ආය උපේනවා ඊගාව පරියන්කට යනකොට ආය බිඳුවට බහින. එතකොට ඒක හෝදෝද මඩේ දෙමිලක් කියලා අපි ප්‍රකාශ කරනවා. ඒක නොවෙන්න නම් පරියන්කේ නැගිටිනකොටම අදිෂ්ඨාන කරගන්න ඕනේ මම මේ තියෙන සතිය මේ කියන සමාධිය හැකිතාක් දුරට සක්මනට ගෙනියලා සක්මනේ ඒක නඩත්තු කරනවිලා ආයෙත් පරියන්කට යන්න පුළුවන් ගතිය තියෙනවනම් මේක දිගට වැඩිවීමක් සිදු වෙනවා චිත්ත විසුද්ධියේ වැඩිවීමක් සිදු වෙනවා අන්න ඒ විදිහට ශීලයෙන් සමාධි ශික්ෂාවට නැත්තම් ඒ චිත්ත විසුද්ධියට ලැබෙන අනුග්‍රහය බොහෝ විට සිදු වෙන්නේ මේ ශීලයේම අතුරු අංගයක් වශයෙන් සඳහන් කරන මේ ඉන්ද්‍රිය සංවරය. ඒක නිසා තමන් ශක්ති ප්‍රමාණේ ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිස්විත සීලය, මෙතනින් ගියාම මේ ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ ජීවන රටාව අධාර්මික නොවන දෙයකින් යැපෙන එක මේවා පිළිබඳව ටික ටික මේ එnde ende ende සංවේදී වෙන්න වෙනවා. නැත්තම් සදාචාරාත්මකව වග වෙන්න වෙනවා. එතකොට තමයි මේ පුද්ගලයාට මේ පුද්ගලයා මේ සભ્યත්වගත වෙනවා මහාත්ම ගති දියුණු කරනවා එහෙම නැත්නම් ආර්ය தത്വෙට උසස් தත්ත්වයටපත් වෙනවා හොඳ හැදිච්ච කල්යාණ මිත්‍යන්ගේ අසුරට සුදුසුකම් ලබනවා වගේ කටයුතු වෙන්නේ. ඒක බොහොම හිමීට සිද්ධ වෙන්නේ. ඒ කෙසේ නමුත් ඒ සීල විසුද්ධියෙන් පස්සේ සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය කියන විදිහට චිත්ත විසුද්ධියට හේතු වෙනවා. නමුත් චිත්ත විසුද්ධියට ඉබේම සිදු වෙනවා කියලා නැත්නම් සීල විසුද්ධිය තිබුණු පමණින් චිත්ත විසුද්ධිය ඉබේ සිදු වෙනවා කියලා බලාන හිටියට එහෙම චිත්ත විසුද්ධිය නොවෙනවමත් නෙවෙයි නමුත් හැම වෙලාවෙම වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී චිත්ත විසුද්ධිය සඳහා ශීල විසුද්ධිය සඳහා සීල ශික්ෂාව යම්සේ උදව් වෙනවද මේ චිත්ත විසුද්ධිය සඳහා චිත්ත භාවනා ක්‍රම අවශ්‍ය වෙනවා ඒ චිත්ත භාවනා ක්‍රම දියුණු කිරීම තමයි සාමාන්‍ය භාවනා ලෝකය කියලා කියන්නේ. ඒ සඳහා අපි අර ශීල විසුද්ධිය ගැන කතා කරපු මාර්ගයක් දිගේ ලං වෙනවා නම් හිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි මනුසහිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි ඒක මේ කෙලස් මට්ටම් තුනකින් ආවරණය වෙච්ච නිසා ඒක ප්‍රභාස්වර ගතියක් පේන්නේ කෙලෙස් මට්ටම් වල හැටියට පෞද්ගලිකත්ව මතුවලා පෞද්ගලික කියනකට පෘථග්ජන ගති පහළ වෙලා එකිනෙකා අපි රණ්ඩු කරනවා මේ කෙලෙස් සටහන් ආකාර හැටියට. ඒ කෙලෙස් ඉවත් කරන්න කරන්න හිතේ ප්‍රභාසරය මතුවෙනවා. පිටම තියෙන කෙලෙස් කට්ටායම කෙලෙස් තට්ටුව විස්තර කරන්නේ වීතිකම කෙලෙස් කියලා. අන්නේ පිටම තියෙන කෙලෙස් දුරු කිරීමට ගන්නා ප්‍රයත්නයට කියනවා සීල ශික්ෂා කියලා. සීල ප්‍රතිපදාව කියලත් මේකට කියනවා. නැත්නම් සීල අංග කියලාත් සඳහන් කරනවා. නැත්නම් සමහරට සීල සාසනය කියලාත් කියනවා. ඊ ගාවට ඒක අස්කරාට පස්සේ කෙලින්ම ප්‍රභාසර හිත දක් ගන්න අමාරුයි. ඒ tire අස්කරපුවාම ඊගාව tireට පේන්න තියෙන්නේ මේ පරිඋත්ථාන කෙලෙස්. ඒ පරිඋත්ථාන කෙලෙස් සීල ශික්ෂාවෙන් අයින් කරන්න බැරි බව යෝගාවචරය තරයේ හිතට ගන්න ඕනේ. ඒ සඳහා වෙනම ශික්ෂාවක් තියෙන එකට කියනවා සමාධි ශික්ෂාව කියලා. නැත්නම් ඒ කරන වැඩ කටයුතු සමාධි අංග කියලා. එහෙ නැත්නම් සමාධි ශාසනය කියලා. ඒ සමාධි ශාසනයේදී හැප්පෙන්නේ ප්‍රධාන වශයෙන්ම නීවරණ පහත් එක්ක. මම නැවතත් මුලට ගියොත් වීතිකම කෙලෙස් වශයෙන් සීල ශික්ෂාවේදී හැප්පෙන්නේ කයෙන් වෙන සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන දුස්චරිත තුනත් වචනයෙන් සිදුවෙන බොරු කේලම් හිස් වචන පරිස වචන කියන හතරත් කියන හතයි. කාය වචන දෙක හික්මීමයි. ඊගාවට සමාධි ශික්ෂාවෙන් කරන්නේ ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා බෞද්ධයන් අතර ප්‍රසිද්ධ මේ නීවරණ පහත් එක්ක කටයුතු කිරීමයි. නීවරණ පහ দমনය කිරීමයි. ශික්ෂණය කරපත් කර ගැනීමයි. ඒ ශික්ෂණයපත් කර ගන්න නම් ඇයි මේ නීවරණ තොල තියෙන දෝෂේ? මොකද්ද මේකේ තියෙන ආදීනවය? මොකද්ද මේකෙන් කරන හානිය කියන එක පිළිබඳව යෝගාවචරයට වැටහීමක් තියෙන්න ඕනේ. ඒ වැටහීම සිදු වෙන්නේ දුක තුලින්. මේ නොදැනුවත්වම මෙතෙක් කල හිතේ තිබුණ මේ කාමච්ඡන්දේ නිසා යම් කිසි කෙනෙක් කාම රතියෙන් සීමාව ඉක්මවලා ගිහිලාට පස්සේ එක්කෝ මෙලෝ වශයෙන් නැත්තම් රාජදඬුවම් වශයෙන් අපාගත වීම වශයෙන් දඬුවම් වලටපත් වුණාට පස්සේ Tamanට තරම් නොවෙන තමන් වගේ කෙනෙකුට නොහොබිනා තත් වලටපත් වුණාට පස්සේ තේනවා මේක ශික්ෂාවටපත් කරගෙන තිබුණා නම් මම උපේන ලදයේ සියලු මගේ හොඳ ගති ටික රැක ගන්න තිබුණා නමුත් ඒක ගැන නොසලකිලිමත් වෙච්ච නිසා මම මේ කාම රතියට අහුවෙලා මගේ தત્ත්වය කෙලසගත්තා. දැන් ව්‍යාපාදයේ කියන තරහට අහුවෙලා අපි සමහරලාට අපිට තරම් නොවන පහත් තත් වලට වැටෙනවා. අන්නේ විදිහටපත් වෙනකොට ඇතිවෙන මේ දුකම නාස්තික පැත්තට යොදවන්නේ නැතුව ආස්තික පැත්තට යොදව දවසේ තමයි කෙනෙකුට විශේෂම සිල්වන්තයෙකුට සීල ශික්ෂාවෙන් සංයම කරගන්න බැරි පාලනය කරගන්න බැරි මේ ඇතුළත තියෙන නීවරණ ධර්ම එහෙම නැත්නම් පරිඋත් ทาน කෙලස් ටික සඳහා වෙනමම ශික්ෂාවක් වෙනමම ප්‍රතිපදාවක් වෙනමම සාසනයක් වෙනම අංග ටිකක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ දේවල් වෙන් වෙන් වශයෙන් දැනගන්න තමයි අපි මේ බණ අහන්නේ. ඒකට තමයි අපි මේ ධර්ම සාකච්ඡා කරලා පිරිසුදු කරගන්නේ. ඒක නිසා මේ ශාසනයේ නැත්නම් මේ ත්‍රිවිධ ශික්ෂාවේ කිසියම් গুপ্ত ගතියක් නැහැ. බොහෝම ලස්සන ඔය හොඳ පාට හම්බෙච්චාම සමහරු පපුවේ පච්ච කොටා ගන්න. ඒ වගේ පච්ච කොටා ගන්න වටින ප්‍රකාශයක් තමයි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කිය. ඒක මේ ශික්ෂා තුනට දැම්මට පස්සේ කියන්නේ යම් කිසි කෙනෙක් සීල ශික්ෂාව රැක්කොත් Tamanට සීල ආරක්ෂාව ලැබෙනවා මිසක් සමාධි ආරක්ෂාව නම් ලැබෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඒ වෙනුවට සීල ශික්ෂාවට යහා ගිල සමාධි ශික්ෂාවත් රැක්කොත් ඒ පුද්ගලට සීල ආරක්ෂාව සහ සමාධි ආරක්ෂාව කියන ආරක්ෂා දෙකම ලැබෙනවා. නමුත් විපස්සනා ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන මේ තුනම රැක්කොත් ඒ පුද්ගලයාට සීල ආරක්ෂාව, සමාධි ආරක්ෂාව, ප්‍රඥා ආරක්ෂාව ලැබෙනවා. ඒක නිසා තමන් රකින්න ධර්මයේ හැටියටයි ධර්මයේ තමන් රකින්නේ. ඒ නිසා අපි දානයක් දීලා මම ධර්මයේ දැක්ක නිසා මා ධර්මයේ විසි මාව රැක්කේ නෑ කියලා අපිට පලි ගහන්න ශක්තියක් නෑ. ඒ නොදන්නාකම. දානයේදී හම්බෙන්නේ දානෙට ආනිසංස විතරයි සීලානිසංස නෑ. ඒ වගේම සීල සමාධි ප්‍රඥාවලත් එකට එක ආනිසංස තියෙනවා මිස කවදාකවත් අපි බලාපොරොත්තු වෙන ක්‍රමයට නෙමෙයි ධර්මයේ වැඩ කරන්නේ. ඒ නිසා දන්න ඇත්තෝ කියන්නේ ප්‍රඥාවන්ත ඇත්තෝ තමන් කෙරේ අනුකම්පා ඇති ඇත්තෝ ශක්ති ප්‍රමාණයෙන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වාසයේ වැඩි වැඩියෙන් ශික්ෂාගාරක වෙනවා ශික්ෂාගාරක වෙන්න වෙන්න ඒ පුද්ගලයා ඒ රකින්න ධර්මතා අනුව ආරක්ෂාව ලබනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියන්නේ නිකන් ආවට ගියාට කතා කතාවක් නෙවෙයි ඒ කරන ප්‍රමාණයටයි ආරක්ෂාව සැලසෙන්නේ ඒක නිසා গুপ্ත දෙයක් නෙවෙයි මේකේ තියෙන්නේ කරන තමන් යොදන තමන් ආයෝජනය කරන මට්ටමටයි තමන්ට ආරක්ෂාව සැලසෙන්නේ. ඉතින් ඒ ආරක්ෂාව සීලෙන් නතර කරනවා නම් සීලෙන් නතර වෙන්න ගන්න තීන්දුව ඒ පුද්ගලයාගේ තීන්දුව මිසක් එයාගේ අම්මගේ තාත්තගේ තීන්දුවක් හෝ ගුරුවරයෙකුගේ තීන්දුවක් හෝ බුදුහාමුදුරන්ගේ තීන්දුවක් නෙවෙයි. ඒ අනුව එයාට ආරක්ෂාව සැලසෙනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ සමාධි ශික්ෂාව කෙරුවොත් එයාට මේ නීවරණ ධර්මයන්ගෙන් තොර වෙලා නීවරණ ධර්මයන් තිබුණා නම් අචක්කු කරනෝ අන්ධ කරනෝ අඥාන කරනෝ පඤ්ඤා නිරෝධිකෝ අනිබ්බාන සංවත්තනිකෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා නීවරණ ධර්ම ටික තියෙන කෙනා ඒක ඇස් අන්ධ කරනවා හරියට ඇහි කැටරක් ආවා වගේ. ඇහි සුදාව වගේ එක දෙයක් දිහා බලනකොට දෙකක් වෙලා පේන ගතියක් තියෙනවා සුදාපු මනුස්සයා. ඉතින් මේ මනුස්සයා කොච්චර කවුරු කිව්වත් එයා කියනවා මම මේ දැකලායි කතා කරන්නේ. මට මෙතන දෙකක් තියෙනවායි කිය. නමුත් කවදාද සුද්ධ කැපුවට පස්සේ යාට තේරෙනවා ඒක ඇහි දෝෂයක්. අන්නේ වගේ මේ නීවරණ ධර්ම ටික කැපුවට පස්සේ පුදුමාකාර පෙරදක්මක් සහ දර්ශනීය පිරිසුදුකමක් ඇති වෙනවා. ඒ නිසා නීවරණ තියෙන තාක්කල් අචක්කු කරණයි. ඒක නිසා සරුවචනාලත් නමක් පාවිච්චි කරනවා සල්ලක්ඛ්‍ය කියලා. සල්ලක්ඛ්‍ය කියලා කියන්නේ අයි සර්ජන් කියන එකයි. ඇහැ සුද්ධ කරලා දෙනවා මිනිස්සෙයින්ට. ඒ මිනිස්සු හිතාන ඉන්න මට මේ මහ නිල්වල් නිල් net සංගලක් තියෙනවා. මට හොඳට පේනවා. මම දැකලා තමයි මේ කතා කරන්න කියලා. නමුත් සරුවචනය දන්නවා මේක බොළඳ කතාවක් බවත්, ඔය දකින්නේ හීනයක් බවත්. සත්‍ය දර්ශනය දකින්න පුළුවන් වෙන්නේ සත්‍ය දර්ශනය අපත් නෙමෙයි සත්‍ය දර්ශනය දැකීමේ සුදුසුකම් ලැබෙන්නේ මේ නීවරණතෙන්ගෙන් තොර හිතට. එතකොට චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි කියන தത്വෙට සුදුසුකම් ලබනවා. එහෙම නැත්නම් නීවරණත් එක්ක බලන බැල්ම අචක්කු කරණයි. අන්ධ කරණයි. අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෙත්ත විජානති විපස්සති කියලා හරුවචන සඳහන් කරනවා මේ මුළු ලෝකෙම ඔය කොච්චර දාර්ශනිකයෝ කියලා කිව්වට අන්ධ කරණයි හරුවචනසික පැත්තෙන් බලනකොට. ඒ වගේම පඤ්ඤා නිරෝධිකෝ තමන්ගේ තියෙන ප්‍රඥාව චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට කපා හෙලනවා. කඩා හෙලනවා. ඉඳපු ගාන ඒ සම්බන්ධතාවය කපලා දානවා. මේ සිග්නල් අඩු වෙච්චාම ටෙලිෆෝන් එක වැඩ කරනවා වගේ. ඉඳපු ගාන ලයින් එක හම්බ වෙනවා ආයෙ කතා කරන්න වෙහෙන්නේ නැතුව යනවා. ඒ වගේ මේ නිරෝධනය කිරීමේ ශක්තියක් තියෙනවා මේ නීවරණ වලට ඒ නිසා අපි ඉගෙනගත්ත ධර්ම ශිල්ප පවා අපිට වගකීමෙන් යුක්තව පාවිච්චි කර ගන්න බැරි වෙනවා මේ නීවරණයන්ගේ ඇති බලපෑම නිසා. ඒ වගේම විඝාතයක් ඇති කරනවා අපිට මේ කවුරු හරි හුනියමක් කරා වගේ වදයකට පැමුණා වගේ දුක් දෙනවා නිවනෙන් අනිත් පැත්තට ආරවන. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ වැඩි ධර්ම ආරක්ෂාවක් බලාපොරොත්තු මේ සීල ශික්ෂාවෙන් අතර නොවි සමාධි ශික්ෂාවට යන්න හදනවනම් ඒ පුදුරට අනිවාර්යයෙන්ම කටයුතු කරන්න වෙන්නේ මේ නීවරණ ධර්මත් එක්ක. මම කලිමුත් කියපු විදිහට ඒක නීවරණ පහක් විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා බරපතල pāli වචන පහකින් සඳහන් වෙනවා. නමුත් සඳහන් වෙන්නේ කාමච්ඡන්දය කියලා කියන්නේ ආශාව. ව්‍යාපාදේ කියලා කියන්නේ තරහව. නැත්නම් ඇලීම සහ ගැටීම කියලාත් මේකට කියනවා. තීන මිද්ද කියලා කියන්නේ නිදිමත ගතිය, මතය, එහෙම නැත්නම් කුසීතකම. එතකොට උද්ධච්ච කුච්ච කියලා කියන්නේ අවිශ්චිත හිත පසු වෙච්ච දේවල් පිළිබඳව පශ්චාත්තාප වෙන හිත. විචිකිච්ඡා කියලා කියන්නේ දෙගිඩියා. ඒ අපි කොච්චර පොහසත් වුණත්, කොච්චර ලස්සන වුණත්, කොච්චර දැනුවත් වුණත් මේ පහ තීන තාක්කල් කවදාකවත් අපට ඒ පෙර සංසාරේ කරපු දෙයකින් හෝ මේ සාසන මේ ජීවිතේ කරලද ශිල්පයකින් හෝ ලැබෙන ඒ නිර්ආමිෂ සුඛේ විඳ ගන්න දෙන්නේ නැහැ මේ නීවරණ ටික. නිසා සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා මේ නීවරණයන් පිළිබඳව මේ සංවේගයේ උපදවීම සඳහා ඒ කාමච්ඡන්දයක් ඇති වුණා නම් ඒක Taman කාට හරි දෙන්න තියෙන ණයක් කිනුකට බරක් වගේ තමයි කාමච්ඡන්දයට ගියාම අපි දාස භාවයටපත් වෙනවා. ඒ වගේම ව්‍යාපාදේ කියන එක රෝගයක් කියලා. ඇත්තටම බටහිර මානසික විද්‍යාවේ සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් බටහිර මානසික විද්‍යාව පිළිබඳ අභිධර්මයේ වගේ ඇස්වලින් බලනකොට පේනවා සියලුම මානසික රෝග වලට හේතුව එකම දේ තරහ, ද්වේෂය. ද්වේෂය තමයි සියලුම මානසික තත්වයන්ට ඇති එකම පළවෙනිම ප්‍රධාන හේතුව. ඒ වගේම දැන් සඳහන් කරන තුන බටහිර විද්‍යාවත් සෑම කායික රෝගයකටම මානසික පසුබිමක් තියෙනවා. ඒක නිසා අව්‍යාපාද අභ්‍යාපාද කියන දෙක පාලියේ පැටලෙන වචන දෙකක්. ව්‍යාබාධයයි ව්‍යාපාදයයි කිය ව්‍යාබාධ කියන්නේ ආබාධවලට ව්‍යාපාදේ කියලා කියන්නේ තරහවට. ওই දෙකේ අතර බොහෝම සමීපකමක් තියෙන නිසා කවුරුන් නුරුස්නා ගතියක් තියෙනවනම් ඒක රෝගයක්. චරොත්ඥයන් සඳහන් කරන එක රෝගයක්. එනිසා මේ මනුස්සයා පිළියම් කටයුතු කෙනෙක්. යම් දෙයක් එක ගැටෙනවනම් නුරුස්නා ගතියක් තියෙනවනම් පශ්චාත්තාවයක් තියෙනවනම් අනුන්ගේ රෝග හොයන ගතිය අඩුපාඩු කහ වෙන ගතියක් තියෙනවනම් ඉතින් මේ මනසට ගහලා බැලලා නෙමෙයි කරන්න තියෙන අනුකම්ප කරන්න ඕන. ඒ වගේම අපේ හිතටත් එහෙම නුරුස්නා ගතියක් ආන එක රෝගයක් කියලා හිතා ගන්න ඕන. ඒ වගේම තමයි මේ නිදිමත ਸਰවචන සඳහන් කර තියෙන හිර ගෙදරක් කිය. බන්ධනාගාරයක් වගේ ඒකට වැටුණාට පස්සේ එළියට එන්න බෑ. ඒකට පුදුම ආශාවකින් බන්ධනාගාරේ ඉන්න කට්ටිය තමන්ගේ බන්ධනාගාරේ හුණු ගාගෙන ඔය චීන පිත්තල බාණ්ඩ බැඳගෙන අරෙමේ කරගෙන ඉන්නව ඇතුළට වෙලා. ඒ වගේ තමයි අපි අපේ මිහිර ගෙදර ලස්සන කරගෙන හිටියට එකෙන් ගැලවුමක් නැහැ. නිදිමත ආවට පස්සේ නිදිමත ඒ නිසා හිර ගෙදරක් විදියට සඳහන් කර තියෙනවා. ඒ වගේම අවිසිච්ච හිත සහ අතීතයේ පශ්චාත්තාප වෙන හිත දාස භාවයක් විදියට. තමන්ම ස්වාමිත්වයක් නෙවෙයි එතන තියෙන දාස භාවයක්. ඒ වගේම දෙගිඩියාව කාන්තාරයක් වගේ. වාලුකා කාන්තාර උදක කාන්තාර වගේ තනි වෙච්ච ගතියක් දැනෙනවා. මෙන්න මේවා දැනගෙන Tamanට මේකෙන් ගැලවෙන්න ඕන නම් මේ සීල ශික්ෂාවෙන් පස්සේ නැත්නම් සීල විසුද්ධියෙන් පස්සේ ඒ පුද්ගලයා චිත්ත විසුද්ධියට යන්න ඕන. ඒ සඳහාම පැම් භාජනයක සම්බන්ධ කරලා කියනවා පැම් භාජනයක තියෙන ලකුණු දෙකක් ਸਰවචන්සේ පෙන්න පිරිසුදු නම් පැම් භාජනය ඒ පැම් භාජනයේ මුණතින් Tamanගේ මූණි ඡායාව බලන්න පුළුවන්. පැම් භාජනයේ අඩිය පේනවා. අනිත් වගේ තමයි පිරිසිදු නීවරණයන්ගෙන් තොර හිත. නමුත් නීවරණ සහිත හිත කියලා කියන්නේ මේ පැම් භාජනයේට වර්ණයක් කලවම් වෙලා වගේ කියනවා. විශේෂයෙන්ම කාමච්ඡන්දය කියලා කියන්නේ පැම් භාජනයේට වර්ණයක් කලවම් වෙච්චාම ඒක අඩිය පේන්නේ නැතු වෙනවා. මූණ පෙනුනත් ඒ වර්ණයට අනුව මම නිල් පාට කෙනෙක් කහ පාට කෙනෙක් කියලා තමයි පේන්නේ. ප්‍රകൃතිය පේන්නේ නැහැ. ඒ වගේම ද්වේෂය වතුර පැහෙන අවස්ථාව වගේ කියන. බුබුලු දාන අවස්ථාව මතු පිට චලන වෙන නිසා මූණේ හැඩේ පේන්නේ නැහැ. අඩිය පේන්නේත් නැහැ. ඒ වගේම නිදිමත හිත වතුර කඩ මත දියසෙවල් බැඳිලා පෙඳ පාසි බැඳිලා වගේ ඒ නිසා වතුරේ තියෙන ආදාස කරගතිය ප්‍රතිබිම්බේ පෙන්වන ගතිය නෑ අඩිය පේන්නේත් නෑ ඒ වගේම තමයි යම් කිසි විදියකට හිත ඇවිසිලා තියෙනවා නම් පසුගිය වෙච්ච දෙයක් පිළිබඳව කුකුස් කරනවා නම් ඒක නිකන් හුළඟ වැදිලා රැලි මාලා නැගපු ජල කඳක් වගේ පෙන්නනවා. Tamange මූණ පේනකොට විකෘත වෙලා පේන්නේ අඩිය පෙන්වන්නේ නැහැ. ඒ යම් කිසි විදියකට දෙගිඩියා හිතක් තියෙනවා විශාල වශයෙන් මඩ කැළතිච්ච බොර වෙච්චි වතුරක් වගේ පීලා කියන. ඒකෙත් අඩිය පේන්නෙත් නැහැ. පෙනුනත් මූණ පෙනුනත් විකෘතියට පේන්නේ. අන්න වගේ අපි නීවරණයකට ඇට වෙලා ඉන්න හැම වෙලාවකම අපේ විකෘතියක් තියෙනවා. අන්ධ භූත භාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා සරුවචනාංශයේ සඳහන් කරනවා සීලක පිළිහිඩියට පස්සේ නැත්නම් සීල විසුද්ධිය සම්පූර්ණ කරගත්ත එකනා සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය කියලා. නැත්නම් අපි මේ ජීවිතයේ යම් සීලයක් අරසා කරගෙන සීලයකට පත් වුණා නම් එයා ඊට පස්සේ සමාධි භාවනා කරන්නයි මේ සීලය ඇති කරගන්නේ. එහෙම නැතුව මේ සීලේ සීලේ සඳහාම නෙවෙයි. නැත්නම් සීලේ කොච්චර රැක්කත් නිවන් දකින්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම මේ සමාධියට තුඩු දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ප්‍රධාන ප්‍රශ්නයක් මතුවෙනවා සමාධි මට්ටමේ ඉඳලා ප්‍රඥා මට්ටමට යන්න කොච්චරක් සමාධිය ඕනද කියලා. එතනදී තමයි මේ සමත පූර්වංගම ක්‍රමේ සහ විදර්ශනා පූර්වංගම ක්‍රමේ කියලා මේ භාවනා ක්‍රම දෙක අතර ගැටුමක් ඇති වෙන්නේ. මේකෙදී ඔය ඉතිහාසයේදී හොයලා බලනකොට පේන්න තියෙනවා ඒ මේ වැඩේ නිවන් දැකීම නැත්තම් මේ සත්‍යවිසුද්ධ ක්‍රමයෙන් ක්‍රමයට යන වැඩේ හැමෝටම කරන්න බෑ. ඒක ඊටාම ගරු සම්භා ගරු භාවනීය වැඩක්. ඒක නිසා අපි ඒකට සුදුසුකම් ලබාගෙන විතරක් නතර වෙයි මේකට බහින්න බෑ කියන්නේ අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලනා වගේ මේ සමාධිය පිළිබඳ ලන්සුව ඉහළට දාගෙන තියෙනවා බුද්ධ학මේ දුර්වල කාලෙක. ඒක නිසා ප්‍රඥා භාවනා කරන්න නම් සමාධිය මෙන්න මෙච්චරකට වඩන්න ඕනේ කියලා ඉහළ ලන්සුවකට තියලා තියෙනවා. සරුවච්චන් වහන්සේ සඳහන් කළා තියෙනවා සූත්‍ර පිටකයේ අවසල බැලුවොත් ඒ ඉතිහාසගත කරුණු පැත්තකට දාලා උපේක්ඛා සතිපාරිශුද්ධියෙන් චතුත්ථ ඥානං චතුත්ථ ඥාන සමාධි කිය. උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසුදු වුණා වූ චතුර්ථ ධානය තමයි මධ්‍යස්ථාංකේ. සමාධිය එතෙන්ට යනකම් වඩන්න ඕනේ කියන්නේ. ඒක තමයි ප්‍රසස්ත. නමුත් අද තියෙන කාර්ය බහුල ජීවිතවල අද තියෙන වගකීම් බහර තත්වයට තෙදී ඒ චතුත් අධ්‍යාන සමාධිය කියලා කියන්නේ ඒ තරම්ම ලේසි දෙයක් නෙවෙයි. අරණ්‍ය වාසීව ගත කරත් ඒක එච්චර පහසු වැඩක් නෙවෙයි. සතියෙන් සහ උපේක්ෂාවෙන් ආඩිය වෙච්ච චතුර්ථ ධානය හොඳයි උපරිමයි. නමුත් ඊට පල්ලෙහා මට්ටමකදී බැරිද කියලා බැලුවොත් සරුවචනන්සේ ප්‍රථම ධානයත් පෙන්ලා දීලා තියෙනවා. විතක්ක ਵਿਚාරාණං වූපසමානං විතක්ක ਵਿਚාරාදී විතක්ක ਵਿਚාරාදීන්ගේ සමන්විත වුණා වූ පළවෙනි ධ්‍යානයට සමවදිනවා. පළවෙනි ධ්‍යානයේ නැගිටිනවා. සෝ තතේව රූපගතං තදේව තත් හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං සෝ තේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ ශුඤ්‍යතෝ අනත්තතෝ සමනුපස්සති කියලා ප්‍රථම ධානයේ උපදවල ප්‍රථම ධානයේ නැගිටලා ඒ ප්‍රථම ධාන හිතේ තියෙන රූප හෝ විඳින වේදනා හෝ සංඥා හෝ සංස්කාර හෝ විඥාන මත මනස්කාරය යොදවනයි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අඩුම ලංසෝ මොකද්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. අපේ ඥානරාම ස්වාමින් වහන්සේ මේ ලංකාවේ විපස්සනා භාවනා සම්බන්ධව වැදගත් සම්දිස්ථානයක් පුරුකක් වෙච්ච වෙච්ච වෙලාවේදී උන්වහන්සේ ලංකාවේ තිබිච්ච හැකිතාක් තුරට පරණ පුස්කොළ පොත් සහ ගුරු පරපුරු පිළිබඳව හදාarලා හදාarලා හදාarලා ඒ කියන්නේ බුරුමෙන් අපිට ආభాසය ලැබෙන්න කලින් උත්සාහ කරලා බලලා තියෙනවා කොයි කොයි සමාධි මට්ටම් වලින් විපස්සනාට හරවන්න පුළුවන්ද කියලා. ඒකෙදී එකතු කරපු සේරගෙම ලයිස්තු උන්වහන්සේ ලයිස්තු ගත කරලා බලනකොට ලංකාවේ තිබිලා තියෙනවා 10ක් 15ක් ක්‍රම එක එක එක එක විපස්ස සමාධි මට්ටම් වලින් විපස්සනාට හරවන්න පුළුවන් කියලා. මේක විසුද්ධි මාර්ගයෙන් අහුවාම නැත්තම් බුදුගෝසාචාරින් වහන්සේගෙන් අහපුවාම උන්වහන්සේ සඳහන් කළා තියෙන්නේ සවුපචාර අට සමාපatti කියලා. නේව සංඥා නාසඤ්ඤාවතන ආයතනේ නම් වූ අටවෙනි සමාධියේ ඉහළම කෙළවරේ ඉඳලා පහළම කෙලවට කියලා තියෙන්නේ උපචාර සමාධි. ඉතින් ඒ නිසා උන්වහන්සේ උත්සාහ කරා චතුත්ථ ධානය හෝ අටවෙනි ධානය වෙනුවට ප්‍රථම ධානයටත් එන්න කලින් තියෙන මේ උපචාර සමාධිය පදනම් කරගෙන වැඩ කරන්න ගත්තොත් ඕනම ගිහියෙකුට බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. තද බල සමාධිය නැති වුණාට අපිට විවසනා කරන්න පුළුවන් කියලා සමාධි ඒ නමුත් ලෝකයේ ඉන්න බොහෝ ජනතාවකට මේ භාවනාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමය උන්වහන්සේ විශේෂයෙන්ම එලි කළ දැක්වුවා. ඒකට තමයි මේ සුද්ධ විපස්සනා භාවනා ක්‍රමය කියලා කියන්නේ. ඒක සඳහා ඇති කරගන්න සමාධියට කියන්නේ මේ චිත් කණික සමාධි කියලා. කණික චිත්ත ඒකාග්‍රතාව කියලා. අර චතුත් අධ්‍යාන සමාධිය හෝ එහෙම නැත්නම් තුත්‍ය අධ්‍යාන, ද්විතිය අධ්‍යාන, ප්‍රථම අධ්‍යාන සමාධි ඇති කරාට පස්සේ චිත්තක්ෂණ රාශියක් එක දිගට පවත් ගන්න පුළුවන්. ඒක නිසා ඒකෙන් නැගිටලා ඒ රූප කර්මස්ථානකින් හෝ නාම කර්මස්ථානකින් භාවනාව පටන් ගන්න පුළුවන්. නමුත් මේ මහශීෂාඩෝ ඇති කරගත්ත සත්‍යවිසුද්ධි ක්‍රමේමයි සුද්ධ විපස්සනා ක්‍රමයට යනකොට මේ සමාධිය අඩුම ලංසුවට තමයි හේතු කරලා තියෙන්නේ. උපචාර මට්ටමට යනකොට. ඉතින් ඒක ඔප්පු කරන්න ඒ ශාංශයට ගොඩාක් කරුණුගෙන හරපාන්න සිද්ධ වුණා. මේකත් වළංගු ක්‍රමයක් කියලා. අන්න එතනදී උන්වහන්සේ ඇති කරගත්ත ඇති නැත්නම් පෙන්ලා දුන්න ඇත්තටම කියනවා මහසිසාඩෝ නෙමෙයි මේ પરම්පරාව පෙන්ලා දීපු ක්‍රමේ නිසා තමයි මේ බුද්ධ ජයන්තියත් එක්ක ලෝකේ පුදුම විදිහට බටහිර ලෝකේ ජනතාව ගිහියැත්තෝ මේ විපස්සනාට පෙළඹෙන්න පටන් ගත්තේ. එහෙම නොවුණා නම් මං වගේ කෙනෙකුට කියලා තිබුණා නම් මේ චතුත් අධ්‍යාන සමාධිය අවශ්‍යයි. මේ මේ දේවල් අවශ්‍යයි කියලා හීනකින්වත් හිතන්නේවත් නැහැ භාවනා උත්සාහයක්වත් ගන්න. නමුත් මේ මහසිසායඩෝගේ ක්‍රමේ නිසා කවුරු කවුරුත් උත්සාහ කරන්න පටන් ගත්තා. ඒ උත්සාහ කරපු ඔක්කොම හරියයි කියන එක නෙවෙයි මම මේ කියන්න හදාන්නේ. කෙසේ නමුත් බුද්ධ ආගම දිහා භාවනා දිහා අලුතෙන් හිතනද පොඩි ජනේලු කවුරුවක් විවෘත කළා දුන්නා. දොරෙන්ම යන්න ඕන කමක් නැහැ. මේක බලන්න දොරම විවෘත කරනව නෙවෙයි, දොරෙන් බලනව නෙවෙයි, ජනේලෙමුත් බලන්න පුළුවන් කියලා. ඉතින් ඒක මේ සෑහෙන විප්ලවයක් ඇති කරා අවුරුදු 40ක 50ක කාලේ. ඉතින් ඒක සඳහා උන්වහන්සේ න්‍යාය ක්‍රමයේ ගත්තේ සත්‍ය විසුද්ධි ක්‍රමයේම තමයි. නමුත් ඒක දිගට පවතින සමත සමාධියක් ඕනේ නැහැ. විපස්සනා සමාධියක් ඇති. ඒ තුලින් මතුමත්තේ වෙන ditthi විසුද්ධියට ය아가න්න පුළුවන් කියන එක උන්වහන්සේ ඔප්පු කරලන්න උත්සාහ කරා. ඒ සමනමකම ඊට සරල සමාන්තරව ඇති වෙච්ච ක්‍රමයක් තමයි දැනට ඔය ගෝයෙන්කා ක්‍රමය කියලා සඳහන් කරන ඌබාකින්තුම ඇති කරපු ක්‍රමය. ඒකෙදිත් මෙන්න මේ විදිහට සුද්ධ විපස්සනාව ගෙන හැරපෑවා. ගෙන හැරපාපු නිසා මේ දෙක අද බුද්ධ ආගමේ හොඳ ශක්තිවත් අංකුර දෙයක් වාටපත් වෙලා තියෙනවා. විපස්සනා අංකුර. ඒ අංකුරෙන් තමයි නැත්නම් ඒ අංකුර දෙකෙන් තමයි මේ ඇතිවෙච්ච ප්‍රබෝධය බුද්ධ ආගමේ ඇතිවෙච්ච ප්‍රබෝධය සිද්ධ වුණේ. ඒක නිසා ඒ අනුව බොහෝ දෙනා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ නැවතත් ගියෝ පවා දැන් සුද්ධ සමතේට පවා පෙළඹිලා ඉන්නවා. ඒකේ කිසිම දෝෂයක් නැහැ. ඒකත් වටිනවා. ඒක තමයි පොතේ හුඟක් වෙලාට 95ක් විතර සූත්‍රවල සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ඒ සුද්ධ විපස්සනාව පාගල බිම දාන්න බෑ. ওই ධම්මපදට්ට කතාව වගේ ඒකේ පළවෙනිම කතාවේ සඳහන් කරලා තියෙන්නේ තේ පාලිත ස්වාමීන් වහන්සේ සුද්ධ විපස්සනාවෙන් නැගිටපු කෙනෙක්. ඉතින් ඒක නිසා සුද්ධ විපස්සනාවේදී කොහොමද මේ චිත්තවිසුද්ධිය සිද්ධ වෙන්නේ? නැත්නම් සමත යානික ක්‍රමයට කොහොමද චිත්තවිසුද්ධිය සිද්ධ වෙන්නේ කියලා කියනකොට දෙකේදීම අපි දැනගන්න ඕන කරලා තියෙන්නේ මේ නීවරණ ධර්මයන් දුරු කිරීමයි. ඒක නිසා අපි පක්ෂග්‍රාහීම නම් තමයි එහෙම නොකියයි කියන්න බෑ මොකද මගේ මනාපේ තියෙන්නෙම විදර්ශනා පැත්තට. ඒ පැත්තෙන් අපි ඉස්සර වෙලා බැලුවොත් අපි ආස්වාස ප්‍රසවාස කරන කෙනෙක් කියලා හිතමු. මහචි ක්‍රමේ නම් බිම්බි වැකිලිම කියන්නේ. මේ දෙකම එකයි. මේ විග්‍රහය යනකොට බලනකොට නැත්නම් වැඩේ වෙන හැටි බලනකොට ආස්වාස අවස්ථාවක හුස්ම ඇතුළට යන අවස්ථාවක හුස්මට ඇතුළට යන බව දන්නවනම් ඒ යෝගාවචරය හොඳට දන්නවනම් මේ මගේ හුස්ම පිට වෙනවා නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි හුස්ම ඇතුල් වෙනවා කියලා ඒ ඇතුල් වෙන හුස්ම විශේෂයි කාමච්ඡන්දයක් පහළ වෙන්නේ නැද්ද කියලා ඒ පුද්ගලයාට කීප වතාවක් හුස්ම ගන්නකොට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ හුස්ම ගැනීම විශේෂයි ස්ත්‍රියාව පුරුෂ රූපයක් දක්වා වගේ පුරුෂයෙක් ස්ත්‍රී රූපයක් දක්වා වගේ කාමච්ඡන්දයක් පහළ වෙන්න අවස්ථාවක් තියෙනවාද කියලා ආනාපානයි කියලා කියන්නේ බොහෝම මධ්‍යස්ථ අරමුණක්. කොච්චර වෙලා ආනාපාන දිහා බලන් හිටියත් ආශාවක් ඇති වෙන්න ඉඩක් ඒක දෙන්නේ නැහැ. දෙක ආනාපානෙ දිහා හරියටම බලන්න පුළුවන් නම් ඒක වෙනද ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. ආනාපානෙ නැති වෙනකොට හිතවිල්ලක් ආවොත් නම් ද්වේෂෙයි. සද්දයක් කරනකොට ද්වේෂෙයි. වේදනාවක් කරනකොට ද්වේෂෙයි. ආස්වාසය කරනකොට ප්‍රසවාසය කියන ගත්තොත් ද්වේෂය එයි. නමුත් ආස්වාසය ආස්වාසය වශයෙන් දැක්කොත් ඒ ව්‍යාපාදේ එන්නේ ඉඩක් නැහැ. ඒ ආස්වාසය ආස්වාසය බව දන්නවනම් නින්දෙත් නෙමෙයි. ඒක තිනෙමිද්දක් නැහැ. අවදි භාවයක් තියෙනවා. ඒ නිසාම සඳහන් කරනවා නිකං හුස්ම දිහා බලන්න එපා ආශ්වාසය ආශ්වාස වශයෙන් දැනගන්නා සුළුව ප්‍රශ්වාසය ප්‍රශ්වාස වශයෙන් දැනගන්නා සුළුව ඒකට අවදි භාවයක් අප්‍රමාදයක් සතියක් දන්නේ කියලා. එතකොට ආස්වාසයේ විශේෂයි ආස්වාස වශයෙන් බලනකොට හිත විසිරීමක් වෙනවට වැඩිය හිතේ තැම්පත්කමක් තමයි ඇති වෙන්නේ. ආස්වාසල ප්‍රසවාස කිව්වනම් විසිරෙන්න ඉඩ තියෙනවා. ආස්වාසල රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ආවනම් විසිරෙන්න ඉඩ තියෙනවා. වේදනාවක් හිතවිල්ලක් සද්දයක් ආවනම් විසිරෙන්න ඉඩ තියෙනවා. නමුත් ආස්වාස වෙලා ආස්වාසය දන්නවනම් විසිරෙන අඩුයි. ඒගොම පරණ මතකයක් නිසා ඇතිවෙන කුකුසක් පශ්චාත්තාවපයක් එන්නත් ඉඩක් නැහැ වර්තමානයේ අස්පනා අපිට ආස්වාසනෝට ආස්වාසේ බලනවා. ඒ නිසා උද්දච්ච කුක්කුච්චේට ඉඩකුත් නැහැ. ඒ වගේම දෙගිඩියාවක් එන්නත් බෑ මේක ආස්වාසේද ප්‍රස්වාසේද කියලා. මේක හිතවිල්ලක්ද? එනතම් මේක ඇත්තමද මේක සද්දයක්ද වේදනාවක්ද කියලා පටලවිල්ලක් එන්නෙත් නෑ මොකද ආස්වාස කියන්නේ එච්චරම වෙන්කොට හඳුනා ගන්න අමාරු දෙයක් නෙවෙයි. ඒක නිසා යෝගාවචරයේ කල්පනා කරන්න ඕනේ. විශේෂයෙන්ම විපස්සනා භාවනාවට නැත්නම් විපස්සනා ක්‍රමයේ පිළිබඳ සාදර යෝගාවචරේ හුස්ම ගන්න වෙලාවේ හුස්ම ගන්න බව දන්නවනම් ඒක ඒ චිත්තක්ෂණයේ පරිඋත් ทาน කෙලෙස් වලින් නිදහස් වෙච්ච නැත්නම් ඊට කලින්ම සීලෙන් නිදහස් වෙලා ඉන්නේ පිරිසුදු චිත්තක්ෂණයක්. හැබැයි ඊගාවට එන ප්‍රස්වාසයේදී හිත විසිරී ගියොත් ඉස්සර චිත්තක්ෂණේ පිරිසුදුුනායි කියලා ප්‍රත්‍ය චිත්තක්ෂණේ පිරිසුදු වෙන්නම බැඳීමක් නැහැ. වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා යෝගාවචරය ඉස්සල්ලාම වේලාවක වාඩි වෙලා ඉඳගෙන ඉන්න කයට හිත දාලා ඉන්නා බව දාන්න. දැන් ටික වේලාවක් ගියාට පස්සේ ආස්වාසේ ආස්වාසේ බව දන්නවනම් ප්‍රස්වාසේ ප්‍රස්වාසේ බව දන්නවනම් ඒක නිසයි මම කියන්නේ නිවන් දකින්න මේ ජීවිතේ පුළුවන් බවට ප්‍රධාන සාක්ෂිය ඕකයි. ඒකවත් බැරි නම් ආශාස වේලාවේ ආශාසය දන්නේ නැත්නම් ප්‍රසවාසල ප්‍රසවාසය දන්නේ නැත්නම් ඒක ඉතින් තදබල කායික හෝ මානසික රෝගී තත්ත්වයක්. භවනාට අභව්‍ය පුද්ගලී. එයාට අමාරුයි මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් වේද බැරිද කියලා බලන්න. ඒ නිසා නීවරණ ධර්ම කපන්න පුළුවන් බව තර්කයෙන් පෙන්වන්න පුළුවන්. ඒකට කියන්නේ අපි සංසාරේ පුරාවට මෝහ පටල බැඳගෙන අවිලා තියෙන්නේ. හුස්ම ගත්තට හුස්ම නෙවෙයි හිත තියෙන්නේ. ප්‍රශ්වාස කරාට ප්‍රශ්වාසය නෙවෙයි හිත තියෙන්නේ. අපි හුස්ම ගන්න ගමන් විවිධාකාර දේවල් කල්පනා කරගෙන ඉන්නවා මිසක් 100ට 100ක් මුළු හදින්ම හුස්ම අරගෙන නැහැ. අවුරුදු 120ක් ජීවත් වෙන මිනිසෙක් ජීවත් වෙන්න පුළුවන් එකම හුස්මක්වත් සතියෙන් නොගන්න. ඒ මනුස්සයා තමන්ගේ ජීවිතේ තමන්ගෙන් හොරකම් කරගත්ත මිනිහෙක්. එහෙම නැත්නම් කවදාකවත් ජීවත් වෙච්ච නැති හොල්මනක්. නැත්නම් හීනයක්. ඒ හීනෙන් අවදි වීම තමයි එක චිත්තක්ෂණයක් එක හුස්මක් ගන්න බව, හෙළන බව, වම තිනකොට වම තින බව, දකුණ තිනකොට දකුණ තින බව දන්නවනම් ජීවත් වෙන චිත්තක්ෂණ කියලා කියන්න පුළුවන්. අර මෝහ පටල කපන අවස්ථාවක් කියනවා. හරියට පිරිසිදු එල්ලේකුත් නිවැරදි වීරියකුත් යෙදුවොත් ඕනම කෙනෙකුට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ වැටෙන හුස්ම කෑම කන ගමන් වැසිකිලි කැසිලි කරන ගමන් යන ගමන් එන ගමන් රාගයේ තියෙන ගමන් ద్వේෂයේ තියෙන ගමන් නිදිමත තියෙන ගමන් පවා දැක ගන්න පුළුවන් ශක්තිය තියෙනවනම් manussත්වයේ මේ නිවන් දකින්න පුළුවන් තියෙන අවස්ථාව එවැනි උද්වේගකර අවස්ථාවකදීවත් අපෙන් තුරන් වෙන්නේ නැති බව දැනගන්න පුළුවන් ඒ නිසා අපි උත්සාහ කරන්නේ දවස පුරාම මේ චිත්ත විවේකී ලබා ගැනීම පිණිස එල්ල වෙච්ච දෙයට හිත යොදාන ගත කරන එකයි. ඉතින් මේක දැන් හොඳ නිදර්ශනයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ ඇතාගේ ගෙලට සම්බන්ධ කරලා තියෙනවා සතිය. ඒ මොකද ඇතා කියන සතා බෙල්ල හරවන්න පුළුවන් සතෙක් නෙවෙයි. කඳ යම් දිහාවකටද ඒ දිහාට හිත ඔලුව යනවා උගේ. ඌරටත් බෑ. පරෙය්යට අංශක 180ක් බෙල්ල හරවන්න පුළුවන්. මොන රටක් පුළුවන්. නමුත් ඇතහට බෑ නිසා හිත කොතනද ගතත් එතන. ගත කොතනද හිතත් එතන. ඒක නිසා ඇතෙක් සහ සිංහයෙක් අතර සටනක් දැක්කොත් දැකපු කෙනෙක් ලියලා තියෙන විස්තර අනුව ඒ භාවනාවට සතියට සම්බන්ධ නෙවෙයි නිරීක්ෂණය අතව බලනකොට ඇතා සිංහයත් එක්ක සටන් කරනකොට ඇතාගේ පිටිපස්සකය හරිම අකර්මණ්‍යයි කර්මන්‍ය වූ සූක්ෂම වූ කොටස හොඳේ පමණයි. ඒ නිසා ඇතා කරන්නේ කොයි වෙලාවෙ සිංහයා ඉන්න දිහාට ඔළුව දාගෙන ඉන්නවා. ඉන්නා තාකල් සිංහයා මොන්න කච්චරන් දැම්මත් වට්ටක නැටුන් නැටුවත් හොඳෙන් අල්ලනවා. නිසා සිංහයා කලබල කරන්නේ නැහැ. ඇතාගේ හොඳේ ඉස්සරහට තියෙන තාකල්. ඌ බලන්නේ පුළුවන් තරම් පිටකොන්දට පයින්. පිටිපස්සෙන් ගියේ. නිසා ඇතා කරන්නේ සිංහයා තරම් යොහුසුර නටන්නේ නැහැ. හැරෙන හැරෙන දිහාට ඔළුව දොදා ගන්න එක විතරයි. ඉතින් මේ පුද්ගලයා නිරීක්ෂණය කළ තියෙන දවස් ගාණක් මේ දෙනෙක් අතර සටනක් ඇතා සිංහයාට මූණ දාලා ඉන්න තාක්කල් සිංහයා කැලේ රජා නෙවෙයි. ඇතා කැලේ රජා. යම් වෙලාවක සිංහයා ඇතාගේ පිටිපසට ගිය ගමන් සිංහයා කැලේ රජා වෙනවා ඇතා පරදින. ඒක තමයි ආස්වාසය කියන අරමුණට මෙනෙහි කරන හිත මූණ දාලා ඉන්නා තාක්කල් කෙලස් පරාදයි. අරමුණ එහෙම තියේදී වෙන එකක් ගැන කල්පනා කරනවනම් ඒ හිත කෙලෙස් වලින් ජය ගන්න. ජා යෝගාවචරය මේ චිත්තවිසුද්ධිය සඳහා සතිපට්ඨානේ වඩනකොට කරන්නේ මතුවෙන මතුවෙන අරමුණට මුහුණ දාන එක විතරයි. එතකොටමත් පිරිසුදුකමක් ඇති කළ දෙනවා. ඉතින් මේකට මේ වෙනස්සු කියන එක තමයි මේ මහසෝන කියන යකාගේ ඔළුව ඉස්සරහටලු කඳ පිටිපසට තියෙන කියලා අපේ කතාවක් තියෙනවා. මනුෂ්‍ය රූපයක් සහ වලස් මූණක්ලු තියෙන්නේ වලස් මූණ තියෙන්නේ පිටිපසට ඔළුව දාගෙන. ඒ නිසා ඉස්සරහට යනකොට ඔළුව තියෙන්නේ පිටිපසට. අසත්‍යමත් පුද්ගලයා මහසෝනා වාගේ. එච්චරයි කියන්නේ. එනිසා ඉස්සරහට ගියාට ඔළුව හැරලා තියෙන වෙන කොහටද? බුදුජාණන් වහන්සේ හදන්නේ මේ බෙල්ල කඩලා අනිත් පැත්තට හරවලා දීලා කඳ යන දිහාට බෙල්ල යන්න හදන එකයි තියෙන්නේ. ඉතින් ඒකෙන් කරන ප්‍රධාන කෘත්‍යය තමයි ආස්වාසලයි ආස්වාසය දන්නවා ප්‍රස්වාසලයි ප්‍රස්වාසය දන්නවා වම තිනකොට වම දන්නවා යනකොට යන බව දන්නවා කනකොට කන බව දන්නවා දන්නවනම් මේකෙන් චිත්ත විසුද්ධියක් ඇති වෙනවා කියන්නේ මේ උත්සාහ කරන්නේ. ඉතින් මේ චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද? සංසාරයක් අසතියෙන් අප්‍රමා ප්‍රමාදයෙන් ගත කරපු මේ හිත කේ මෝහපටල රාශියකින් බැඳිච්ච හිත එක චිත්තක්ෂණයකට කඩලා ඇති හැටිය දකගෙන ආස්වාස ආස්වාසයෙන් දකගෙන අර කෙල කෝටියක් ගානේ මේ අසතියට යට වෙච්ච හිත් ප්‍රමාදයට යට හිත් අතරමැද සතිමත් චිත්තක්ෂණයක් ඇති කළ දෙනවා අප්‍රමාදී චිත්තක්ෂණයක් ඇති කළ දෙනවා ආයෙත් ටික වෙලා ගිහලා ආයෙත් එකක් ඇති කළ දෙනවා. ඔහොම ඔහොම කරලා කරලා කරලා තනින් තනින් තනින් තනින් ඇති කරගන්න මේ තිත් එක දිගට සීරුවට වැලනොකඩී යන්න පටන් ගත්ත දවසේ ඔන්න සතිය පිහිටියා සතිපට්ඨානය අඛණ්ඩ සතිය වේපුල්ල සතිය කියන දවසට ඔන්න තේරෙන පටන් ගන්නවා කොච්චර පරණුවත් කෙලෙස් චිත්ත විසුද්ධියක් ඇති කරගෙන සඳහා දිගට භාවනා කරලා අරමුණේ දිග වේලාවක් එක දිගට හිත පවත්නකොට එතන චිත්ත ප්‍රවෘත්ති පිරිසුදුය. ඒ ඒ චිත්තක්ෂණ නමුත් ඊගා චිත්තක්ෂණේ කෙලසෙන් ඉඳ තියෙන එක තමයි විපස්සනාවේ තියෙන දෝෂේ. සමත භාවනාවේදී නම් අපිට ධානයකට හිත දාලා පැය ගාණක් ඒ වගේ පිරිසුදුව පවත්වන්න පුළුවන්. ඒ නිසා සමත භාවනා කරපු කෙනෙකුට නම් විපස්සනාව පටන් ගන්නකොට රූප කර්මස්ථාන අරූප නාම කර්මස්ථාන කියන දෙකෙන්ම පටන් ගන්න පුළුවන්. නමුත් විපස්සනා යෝගාචරය අනිවාර්යයෙන්ම රූප කර්මස්ථානකින් පටන් ගන්න. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපයක්, කනට ඇහෙන සද්දයක් වශයෙන් අරමුණක් රූප කර්මස්ථානයක් එක කරගෙන යනකොට චිත්ත භාවනාව ඉවර කරලා ditthi visuddhi කාංකා විතරන විසුද්ධි පන්නලා එහාට ගියාට පස්සේ තමයි නාම ධර්ම දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ විපස්සනා කරන කෙනාට මේ චිත්ත විසුද්ධිය උඟාක් තීරණාත්මකයි. ඒ මොකද ඒකට සුදුසු සම්පූර්ණ අරණ්‍යගත පැවිදි ජීවිතේ ඉඳගෙන නෙවෙයි සුද්ධ විදර්ශනා වඩන කෙනා මේ චිත්ත භාවනාව ඇති කරන්නේ. ඒ නිසා ඒ පුද්ගලයාට හැඟීමක් තියෙන්න ඕනේ මුළු පරියන්කයක් පැයක් ඉඳලා හරි කන්නේ එක චිත්තක්ෂණයක් එක ආස්වාසයක් ඇති වෙනකොට ආස්වාසේ වශයෙන් දැක්කත්තා නම් ඒක මුළු ජීවිතේටම වැඩි වටිනවයි කියන්නේ. එක ප්‍රස්වාසයක් ප්‍රස්වාසයේ වශයෙන් සියලු වැඩ බහා තබලා ඒක දකිනවනම් ඒක මුළු ජීවිතේට වැඩි වටිනවා කියලා කල්පනා කරන්න. ඒක නිකන් සරුවත් chance සඳහන් කරන්නේ යෝචේ වස සතං ජීවේ කුසීතෝ හීන විරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ යෝච විරිය විරියාරම්භ මතෝ ජෝත විරිය මාරමතෝ කියලා. අවුරුදු 100ක් අරබන් ලද වීරිය නැතුව ගත කරන ජීවිතයකට වැඩිය වටිනවා එක දවසක් අරබන් ලද වීරිය අතු ගත කරන එක. මොකද මේ වෙලාවේදීවත් අඩු ගානේ ඒ තමන්ගේ අස්පනා අපිට පේන දෙයට හිතව දාගෙන ඉන්න පුළුවන්. ඒක නිසා හොඳ සංසාර බයක් හොඳ සද්ධාාවක් නැති කෙනෙකුට විපස්සනාව අහුවෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ මේ කරන වැඩේ මේ අරමුණකට මේ වගේ ආස්වාස ප්‍රසවාසයක් බලලා පියවරක් දිහා බලලා යනකොට එනකොට සතිය පිහිටීමෙන් කොහොමද මෙච්ච මේ සා විශාල කටයුත්තක් කරන්න කියන එක තේරෙන්නේ. ඒක නිසා මුලින් ගොඩක් ඒ සඳහා සංසාරේ නැත්තම් නීවරණ වල තියෙන ආදීනව දැකපු කෙනාට නම් මේකේ වටිනාකම කියලා ඉවර කරන්න බෑ මොකද සාක්කයක් හම්බ වෙනවා ආස්වාසේ ආස්වාසේ වශයෙන් දැකීම මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බාට සුදුසුකමක් ප්‍රසවාසය ප්‍රසවාස වශයෙන් දැකීම මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බාට සුදුසුකමක්. වම දකුණු වශයෙන් දැකීම කියලා. ඊට පස්සේ මේ පුද්ගලයාට සිද්ධ වෙන්නේ මේ ගත්ත අභ්‍යාසය එක දිගට සීරුවට පවත්වාගෙන යන එකයි. ඒක නිසා එක චිත්තක්ෂණයක අරමුණ මෙනෙහි කරලා නැත්නම් මූණට මූණ දාලා දැම්මොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පංචංගයක් සමංගත සම්පූර්ණ වෙනවයි කියලා කියනවා. සීලය ශීලයේ වශයෙන්ම රකින්න ඕනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන්. නමුත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සමාධි, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහම සම්පූර්ණ වෙනවා එක මෙනෙහි කිරීමෙන්. නමුත් අවුරුදු ගාණක්, මාස ගාණක්, පරියන්ක ගාණක් යයි මේ මෙනෙහි කෙරුවා කියලා කියන්නේ මොකද්ද? අරමුණට මුණට මුණ දැම්මා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් මේක අපේ ඒ බුදුම ස්වාමීන් වහන්සේ භාවනා කරන කාලේ මට උගන්වපු මේ පන්දි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න බැරුව සුමානයක් විතර මේ භාවනා මධ්‍යස්ථානයේ ගත කරලා තියෙනවා. ඒ ගත කරනකොට දැක්කේම මේ භාවනා කරන අනිකුත් පැවිදි වෙලා ඉන්න භාවනා යෝගාවචරගේ සීලෙ නැතුව එයත් හරියට විලෝපන වැඩ කරනවා. නිසා හිත හරියට සැලිලා තියෙනවා. මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලත් මෙච්චර මේ ඇත්තෝ දුස්සීලව ගත කරලා කොහොමනම් මේ වගේ උත්කෘෂ්ඨ කාර්යයක් කරන්නද කියලා කල්පනා කරගෙන ඉනකොට ඒ ගුරුවරයාට වැටහිලා තියෙනවා මෙයා බාහිර පිරිසුදුකම හොයන කෙනෙක් කියලා. ඊට පස්සේ ගුරුවරයා මතක් කරලා කිව්වලු මේ කම්බණක් කියනකොට සඳහන් කරලා තියෙනවා ඒ අනුන්ගේ දේවල් බලන්න ගියොත් Tamange කටයුත්ත කෙරෙන්නේ නැහැ. ඒ නිසා Tamange සීලයක් බලාගෙන පුළුවන් තරම් සතිය පිහිටවන්නේ. ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේ කල්පනා වෙලා තියෙනවා මම මෙතෙන්ට ආවේ කාගවත් බලන්න දෙමේ මගේ වැඩේ බලන්න ඕනේ කියලා මොකද්ද එහෙනම් මම අරමුණ ඉදිරිපත් වෙච්චහම බලන්න ඕනේ මොන විදිහටද මෙනෙහි කරන්න ඕනේ මොකද්ද චිත්ත විසුද්ධිය කියලා කල්පනා කරගන්න බැරි වෙලා තියෙනවා එතකොට කිව්වලු ඒ ගුරුන්නාන්සේ දැන් මේ වෙලාවේ මහශීසයඩෝ කාන්තාවන්ගේ කමඨාන් සුද්ධ කරනවා ගිහිලා අහගෙන ඉඳී කියලා ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඒක දඬුවමක් කෙසේ නමුත් කමඨාන් සුද්ධ කරන තැන පැත්තකට වාඩිලා ඉඳී කිව්වා. ඉන්නකොට බලන් හිටවල මේ මහශීෂාඩෝ මොනවද මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කරන්නේ කියලා. ඉතින් මිනිස්සු විවිධාකාර කතාවල් කතා කරුවාට ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ අරමුණ දන්නවනම් අරමුණ මෙනෙහි කරාන ඒ අරමුණේ වැටහිච්ච දේ තමයි කමඨාන් සුද්ධ කරනකොට මතු කරලා පෙන්වන්න හදන්නේ. ආස්වාසේ මතු වෙනවා. ආස්වාසි කියලා මෙනෙහි කරනවා ආස්වාසි කියලා කියන්නේ මොකද්ද කියන එක ඉච්චරයි. ඒක උණුසුමක්ද සිසිලසක්ද නාස්පුඩු පීරාගෙන යන ගතියක්ද කම්පනයක්ද චංචලයක්ද කියලා එක අරමුණට හිත තිබ්බට පස්සේ අරමුණ රස බැලීම දන්නවනම් කෙලස් කැපිලා. ඉතින් සායඩෝ නිතරම කමඨාන් සුද්ධ කරනකොට කියලා දෙන්න හදාන්නේ භාවනා කොච්චර කෙරුවත් කමඨහන වෙන් කරලා කියන්න බෑ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරලා පිම්බීමෙන් හැකිලීම වෙන් කරලා ඉඳ මේ වමෙන් දකුණ වෙන් කරලා යනකොට එකෙන් ඉඳ ගන්නකොට වෙන් කරලා කියන්න බැරි නම් කොච්චර භාවනා කරත් චිත්තවිසුද්ධියක් ගන්න බෑ ඒ නිසා මෙනෙහි කරන කරන අරමුණේ අත්විඳින දේ අත්දකින්න දේෙන් තමයි හිත හරියටම ඒ අරමුණට බැස්සද කියලා දැනගන්නේ. එදී ඊට පස්සේ ඒ ටික දවසක් කමඨාන් සුද්ධ කරනකොටම අපේ ස්වාමීන් වහන්සේට වැටහිලා තියෙනවා මේක බොහෝම මේ විද්‍යාඥයෙක් පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කියලා විසඳනවා වගේ යමකට මූණ දැම්මනම් ඒ දේ 100%ක්ම රස විඳින එක. ඒක උත්තර බඳිනකවත් හරි වැරදි බලනකවත් අර්ථකථන කටීමක්වත් නෙවෙයි. ඒ වෙලාවට අත්විඳින දේ නිකන් සාමාන්‍ය නොදරුවෙක් කිසියම් බුද්ධ ධර්ම ගැන දන්නේ නැති කෙනෙක් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම එක දවසක් කමට අංශුද්ධ කරනකොට මටත් හරියට බැන්නා බැන්නයි කියලා කියන්නේ මේ ඕන නැති දේවල් කියනවායි කියලා. අවශ්‍ය කාරණාව කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මටත් දඬුවමක් දුන්නා. කමඨාන් සුද්ධ කරනකොට අහගෙන ඉන්නේ කියලා අවුරුදු එකහමාරක් මම අහගෙන හිටියා. හුඟ දිනේ කිව්වේ මට කර්මස්ථාන පදවියක් හම්බෙලයි කියලා. මට දුන්න දඬුවමක් ඒක. ඔය වියට්නාම් හාමුදුර කෙනෙක් සාමාන්‍ය කෙනෙක් විශේෂයෙන් මට ලියුමක් කරලා තිනවා ඔබ වහන්සේ හරි වාසනාවන්තයි. මේ ස්වාමීන් වහන්සේ ලොකු පදවියක් දීලා තිනවා මේ කමඨාන් සුද්ධ කරනසේ ඉන්න කියලා. මට කිව්වේ මොකද්ද අර පන්තියෙන් පස්සේ දන ගහලා තියන්නේ. ඒ වැඩක් මට දුන්නේ. ඉතින් මං අහගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා අවුරුදු ගාණක් අහගෙන හිටියා මොකද්ද මේ කමටහන් සුද්ධ කරනවා කියන්නේ. දවසක් ඒ සයඩෝ කියනවා පුරාවිද්‍යාඥයෙක් එහෙනම් පුරාවිද්‍යා ගවේෂණයක් කරන කෙනෙක්. ඒ ගවේෂකයාට කියනවා මේ පොළොවයට ශිෂ්ටාචාරයක් තිබුණා. මොක කනලා ඒ තීන දේවල් වාර්තා කරපන් කියලා. ඉතින් ආගේ බුදුසාරෝ කියනවා යාට අඩි 8ක් යටින් ඒ පුලුසන ලද මැටි භාජනයක කෑල්ලක් හම්බ වෙනවා කියලා හිතමු. ඊට පස්සේ යා කරන්නේ ඒ ආසන තියෙන ගොඩනැගිලි සහ ගස්කල් වලින් ඒකට තියෙන සම්බන්ධය කියලා. මෙන්න මේ ස්ථානේ මෙච්චර යට මෙන්න මේ අන්තිම සටහනේ හැටියට නැත්තම් මම මේ විද්‍යාගාරයට සපේපු සාම්පලයේ මට ලැබුණා කියනවා මිස මේක වලං කෑල්ලක් කියන්න ගත්තොත් පැටලෙනවා කියලා කිව්වා. වළඳක්ද දන්නේ මුට්ටියක්ද දන්නේ හට්ටියක්ද දන්නේ. ඒක කියන්නේ යන්න එපා. පුච්චන ලද මැටි භාජනයක කොටසක් කියලා කියන්නේ කියලා. නමුත් උඟ දෙනෙක් ඒක ලියන්නේ මට වලං කෑල්ලක් හම්බුණා, කල කෑල්ලක් හම්බුණා. සයිඩෝ කියන එක පරිේශණයෙන් පස්සේ හොයන දෙයක් මිසක් දැක්ක හැටි කියන්නේ. ඉතින් මේක බෑ කියනවා කොච්චර උගත් උනත්. ඒ මොකද ඒකට අර්ථකතන දෙන්න හදනවා. අර්ථකතනේ ජීව ගමන් දෙන්නේ කෙලසිතකේ. මෙතෙන්දී අවශ්‍ය කරන්නේ හුදු නිරීක්ෂණය පමණයි. ඒකට කියන්නේ විචාර බුද්ධිය කියලා. පවිචේති පවිචිනති පරිවීමංසං ආපච්චති කියලා කියන්නේ ආස්වාසේ විඳිනකොට මොකද්ද ඒක කොහොමද අත්දකින්නේ කොහොමද අත්විඳින්නේ කියන එක විතරයි අවශ්‍ය කරන්නේ. ඒතකොට ගුරුවරයා දන්නවා මේ හිතලා කියන දෙයක්ද නැත්නම් අත්දකපු දෙයක්ද කියලා. එන්නේ අත්දැකීම දිගින් දිගට දිගින් දිගට පවතිනවා නම් චිත්තවිසුද්ධියේ පළවෙනිම ලකුණ ඕක තමයි. එතකොට මේ පුද්ගලයාට ඒ අරමුණ පිළිබඳව ස්වභාව ලක්ෂණ ඉබේම වැටහෙන්න පටන් ගන්නවා. ඒක දිගේ බලාගෙන ඉන්නකොට ඒ ලක්ෂණ පළවෙනි ආස්වාසේ ලක්ෂණ දෙවෙනි එකේ නෑ. දෙවෙනි එකේව තුන්වෙනි ඒවා නෑ. තුන්වෙනි එකේ හතරේ වට නෑ කියලා මෙව බලා ලං වෙලා බලන්න බලන්න එකින් එකට එකින් එකට වෙනස් වෙනස් සටහන් සහ වෙනස් වෙනස් ආකාර දැකීම ඒ යෝගාවචරය කරන දෙයක්වත් ගුරුවරයා කරන දෙයක්වත් බුදුහාමුදුර කරන දෙයක්වත් නෙවෙයි. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය. ඒකට තමයි මේ ගෙනියන්න හදාන්නේ. එනිසා දකින දකින ආස්වාසේ දකින දකින ප්‍රස්වාසේ දකින දකින වමේ දකුණේ ඒ ඒ වෙලාවට මතුවෙන සටහන් සහ ආකාර සියල්ල දැක ගන්නකොට එnde එnde එnde ඒ ගොයෝ අවචරය තුළ පිරිච්ච ගතියක් ඒ දේ හැම පැත්තෙම දකින ගතියක් එන්න පටන් ගන්නවා. ඒ එnde එnde එnde එnde අරමුණට සමීප වෙන නිසා නීවරණ නැති හොඳට උදක් උද්‍යෝගෙමත් හිතක් එනකොට මේ එකක් දිහා බොහෝ වෙලා බලාගෙන ඉන්නකොට ඒ දේ විවිධාකාර විදිහට පරිණාමයකටපත් වෙන බව නැත්නම් අනිත්‍ය ලක්ෂණය නොදැක ඉන්න බැරි ගතියක් තියෙනවා. හැබැයි මේකට ප්‍රධාන බාධාවක් තියෙනවා. මොකද්ද බාධාව? එකක් දිහා බොහෝ වෙලා බලාගෙනකොට අරමුණ නීරස වෙනවා. දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා යෝගාවචරයා මේ රහස දන්නේ නැත්නම් අර වෙනස් වීම දිහා බලාන ඉන්නකොට හිතේ ඇති වෙන මේ මලකඩ කන ගතිය, නීරස ගතිය, ඒකාකාරී ගතියෙන් අන්තිමට හිත වැහිලා කුසීත වෙලා අරමුණ නීරස වෙන්න පටන් ගන්නවා. මේක පිළිබඳව පිටින් ගුරුවරයාටයි වගකීමයි. ගුරුවරයා ඒක කියලා දෙන්න ඕන. එකම අරමුණක් බොහෝ වෙලා බලනකොට එපා වෙන්න පුළුවන්. ඒ එපා වීම මුලින්ම අපි සද්ධාව තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් අයින් කරන්න නැවත නැවත බලන්න. නැවත නැවත බලනද අරමුණු රස වෙනස් වුනොත් අරමුණු වෙනස් වුනොත් තණ්හාව ඇති වෙනවා. එකම අරමුණ බොහෝ වෙලා බලන් හිටියොත් තණ්හාවේ අනිත් පැත්ත නීරසකම ඇති වෙනවා. ඉතින් අපි මේ තණ්හාව කපන වැඩ කරන යෙදෙන්නේ. නැත්නම් සංසාර බැඳෙන්නේ තණ්හාවෙන් නම්. තණ්හාව දුරු කිරීමට නම් යන්නේ යෝගාවචරයට ඥාණයට සලකලා කල්පනා කරන්න පුළුවන් අරමුණ නීරස වීම නිවනට ලංවීමක් කියලා. නැත්නම් භාවනා කම්මැලිකම නෙවෙයි. මේක තේරුම් ගන්නට මේ චිත්ත විසුද්ධි අවස්ථාව නම් වෙන්නේ නැහැ. ඒක වෙන්න හුඟක් දියුණු වෙන්න ඕන. නමුත් ගුරුවරු ඒ වෙලාවේ මතක් කරලා දෙනවා ওই නීරසකම ඇති වෙන්නේ නැති වෙන්න හොඳට සක්මන් කරලා නැවත නැවත මෙනෙහි කරමින් ඒ නීරසකමත් මෙනෙහි කරමින් ඒ අරමුණම දිගින් දිගට දිගින් දිගට බලනකොට පෙරවඩන ලද සමාධියක් නැති වුණත් ඒ කියන්නේ සමත භාවනාවක් නොකර තිබුණත් මේ නීරස වීම ඇති වෙන බව නම් යෝගාවචරය ආශ්‍රය කරනකොට 80ක පමණ සිදු වෙන බව පේන්න තියෙනවා. ඒ 80ම මේක දකින්නේ වැරද්දක් විදියට. ගුරුවරයා විතරයි දන්නේ මේක හරියන පොටක් බව. ඉතින් ඒ නිසා ගුරුවරයාට සිද්ධ වෙනවා විවිධාකාර අර නිදා ගන්න හදන බබෙකුට නැලවිලි කවි කියන්න වගේ හුරතල් කර කර හුරතල් කර කර මේ නීරස භාවයේ නැවත නැවතත් නැවත නැවතත් කියලා දෙන්න. ඒ වෙලාවට යෝගාවචරය තමන්ගේ හැම හැකියාවකින්ම මේක පෙරදිල්ලක් වැරදිල්ලක් එපා වීමක් කියලා උත්සාහ කරනවා. යෝගාව ගුරුවරයා වෙනුවට කියනවා නෑ මේක හරියවිල්ලක් මේ කතණ්හා වෙනුවට විරාගය පහළ වීමක් මේ වෙලාවේදී එපා වෙනක ස්වභාවයක් පුළුවන් නම් දක්ෂ නම් නැවත නැවතත් ඒකේ යොදවන්න. ඒක නිසා විපස්සනා වෙදි කරන මේ චිත්තවිසුද්ධිය දුක්ඛාපටිපදා කියලා තමයි පෙන්ලා තියෙන්නේ. සමත භාවනාදී ඇති වෙන චිත්තවිසුද්ධිය සුඛාපටිපදා කියනවා. මොකද ඒක එකම අරමුණක අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීමකින් තොරව අරමුණට බැසගෙන ලබන ප්‍රීති සුඛයක්. ඔය විපස්සනාදී නෑ. හරීම වෙහෙස කරයි. ඉතින් වෙහෙස කරන නිසාම ඊට ඉස්සලා හොඳ සංසාරේ බය පිළිබඳව සෝචනීය තත්වයන් දැකලා හිත සද්ධාවන්ත වෙච්ච කෙනෙකුට නම් මේක ගමන යන්න පුළුවන්. සංසාර බය දන්නවනම් එහෙම නැත්නම් බොහෝම ඉක්මනට බහ තබනවා. බහ තැබීම සඳහා දෙන කාරණා නිදහසට කාරණා ඒ ඔක්කොම මේ බුබ්බඩකමට කම්මැලිකමට කියන කතාව. එනිසා යෝගාවචර ගුරුවරයාට එතෙන්දී සෑහෙන වගකීමක් එනවා. ඒ தත්වෙටපත් කරන්නේ නැතුව විවිධාකාරයෙන් කරුණු දක්වමින් මේ නීරස වෙන ගතිය ඇතිකරන්න තමයි විරාගය ඇතිකරන්න තමයි නිරෝධය ඇතිකරන්න තමයි භවනා කරන්නේ. නමුත් යෝගාචරයකට ප්‍රතික්‍රියා කරනවා. නීරස භාවයේ ඉන්නකොටම වෙන ගුරුවරයෙක්ට වෙන කර්මතහනක් ඉල්ලනවා. වෙන නානා ප්‍රදේවල් කරලා ඒ අර අරමුණේ තියෙන විරාගයට, නිරෝධයට විවර්ණ වෙන ගතියට බාධා කරමින් අරමුණු රස මාරු කරනවා. එනිසා සරුවචයන් සඳහන් කළා තියෙනවා අරමුණු මාරු කිරීමමයි සත්‍ය වැසෙන්න හේතුව. දුක වැහෙන්න හේතුව. එකම අරමුණ බොහෝ වෙලා ආශ්‍රය කෙරුවොත් අනිවාර්යයෙන්ම දුක එනවා. එක්ක අරමුණ නිරස වීම නැත්නම් වේදනාව මතුවීම. මේ දෙකම දුක්ඛ සත්‍යයේ නිවුන් දරුව දෙන්නේ. උංගෝ දෙනෙක් ඉල්ලනවා මේ වේදනාව මුකුත් නැතුව සිද්ධාලේපෙම ගහලා පැන්ඩෝල්ලෙම බීලා නිවනට ගිහිලා පස්සේ වේදනාව අත්දකින්න. අක්කඳෝමයි කියලා හිතනවා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න හදනවා දුක්ඛ වේදනාව අයින් කරලා. මේ නීරස වීම අයින් කරලා. ඒ කියන්නේ බෙහෙත බොන්න පුළුවන් මේ තිත්ත රස තමයි බෙතින්ද බැරි වැඩි. ඒ නිසා මේ විපස්සනා යෝගාවචරයට ඒ වගේ හුරතල් කර කර මේ ගමන යන්න බෑ. නමුත් මේ මුලින් ඒ හුරතල් වෙන එක ඕනම කෙනෙක් ගැහැටි. නමුත් සංසාර බය දන්න කෙනාට කාගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා මේ විපස්සනා ගමනේදී මේ චිත්තවිසුද්ධිය පැත්ත සමත ගමනට වැඩිය හරීම විචිත්‍රයි. ඒ වගේම හරීම යෝනිසෝමනස්කාරයෙන් නුවණින්ම කල්පනා කරලා කරන්න ඕනේ. නිසා ඒක වැරදෙනවා, අතහරිනවා, පරදිනවා කියනකට පුදුම වෙන්න දෙයක් නැහැ. ඊ타ත්ම පුදුම විය යුත් මේසා දුෂ්කර වූ සංසාරේ මේසා අමාරු දේත් මෙච්චර අමාරුව තියේදී යම් කිසි කෙනෙක් දවස් 7-8ක් එක දිගට භාවනා කරනවා කියන්නේ. එනිසා ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙන්නේ එහෙව් කෙනාට බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ඈත තියලා নমස්කාර කරනවා. අනේ මේ ඇත්ත මේ ගංග දිග පහළට සියල්ල කසාන යද්දී ඉහළට යන ඇත්තෝ. එහෙම කෙනාට Tamange හිතෙන්වත් නෑ උනන්දුවක්. අහන දකින්න ඇත්තොත් කෙනෙක්ම් කරනවා. ඒ වගේම මේ පරිසර සාධකවලිමුත් මාර බලවේගපත් වෙනවා. ඒ තියෙද්දිත් ඉදිරියට ගෙනියන්න නම් හොඳ සීලක පිළිහිටලා තමයි මේ කරන්නේ චිත්තවිසුද්ධියක් බවත් ඒක සංසාරයෙන් සාක්ෂි ලැබෙන එකක් නෙවෙයි. ඒ බුද්ධ ආදී උත්තරමනන්සලගේ බණ අහලා ඒ ගමන යන ඇත්තොත් එක්ක එකතුව සමගිය භාවනා කිරීමෙන් කඩාගෙන යන එකයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ පුද්ගලයාට ජීවිතයේ යථාර්ථය දැන් ඇති හැටිය නැත්තම් ඇස්පෑදීම සිදුවෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා යම් කිසි කෙනෙක් තව කෙනෙකුගේ නඩුවක් විසඳලා ඒකට විනිශ්චයක් දෙන්නම් අඩුම ගාණ චිත්තවිසුද්ධිය ලැබපු කෙනෙක් වෙන්න ඕනේ. මොකද මේ මනුස්සයාට ඇසැරලා තියෙන්නේ. එනිසා මේ අන්ධකරණ අචක්කු කරන නීවරණ ධර්ම සහිත කෙනෙකුට කිසිම දවසක නඩුකාර পদවියක් දිය යුතු නැහැ කියලා. නමුත් මං හිතන්නේ නීති පොතේ ඒ නීතිය තියෙනවා කියලා. විනිශ්චයකාරකමක් වුණ අනුකාරණමක් දෙන්න ඉස්සලා ප්‍රථම ධානයවත් ලැබලා තියෙනවා නැත්නම් භාවනා කරන්න ඕනේ මම හිතන මේක ඌවමනාවෙම නීතිවරු නීතිපතිවරු කපාගෙන තියෙනවා මොකද එහෙම වුණොත් එහෙම නඩුත් නැති වෙයි විසඳන්න දෙයක්වත් නැහැ ඒ නිසා මේක අන්ධ භූත ලෝකයක් මේක එළියේ තියෙන්නේ රේස්ථාධිකරණ තියෙනවා ඇපල් උසාවිය තියෙනවා මේ සේරගෙම සිද්ධ වෙන්නේ හීනෙන් කරන කොලමක් බුද්ධ ආධිත්වයන් අසල මේ කිසි දෙයකට සාක්ෂි වෙන්නෙත් නැහැ එකක්වත් අගය කරන්නෙත් නැහැ ඔළුවෙන් හිට කරන ගණ කතා නමුත් යම් කිසි කෙනෙක් මේක ඔළුව ඉස්සපු දවසේ මේක නීවරණ ධර්මයන් ඔළුව ඉස්සපු දවසේ තේනවා මුන්න තරම් මොන තරම් ළමා වැඩක්ද මොන තරම් බොළඳ වැඩක්ද මොන තරම් හීනයක්ද මේ ලෝකේ කියන්නේ කියලා. පහත් කරන්න යන්න එපා. පහත් කරන්න අයිතියක් නැහැ අපිට මොකද අපි ආයෙත් උතෙන්ද වැටෙනවා. ආයෙ කොට එනවා. ආයෙ වැටෙනවා. මෙන්න මේ කරන ප්‍රයත්නය නිසායි අපි යෝගාවචරින්න ගරු කරන්නේ. යම් කිසි තරම් මේ ලෝකේ ආර්යයන් වහන්සේලා හිටියා නම් ඒ සෑම ආර්යයන් වහන්සේනමක්ම මේ දුෂ්කරතාවය හරහා ගිහිලා තියෙයි. මේක නැති කරලා මේක ඉක්මවලා යන්න ඉන්ජෙක්ෂන් එකක්වත් බෙහෙත් පෙත්තක්වත් ශල්‍ය කර්මයක්වත් මායාවක්වත් ආශිර්වාදයක්වත් කවදාකවත් ලෝකේ පහළ වෙන්නෙත් නැහැ පහළ වෙලත් නැහැ. ඉතින් මේක නැතුව මේක හරහා යන්න නැතුව වෙන ක්‍රමයක් නැහැ. තියෙන එකම ක්‍රමේ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක විතරයි. ඒ නිසා යෝගාවචරය කියලා කියන්නේ මේකේ බරපතලකම හොඳට දැනගෙන ශක්ති ප්‍රමාණය නීරසකම මත උනත් අනික් මිනිස්සු අපිට උදව් උපකාර නොකලත් උලිහිලි පෑවත් මේ දිගට කටයුතු කරන්න ඕනේ. ඒ මහසි සාඩු ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ අවුරුදු 2552ක් පරණ වූ මේ ශාසනය රැඳෙන්නේ රැකෙන්නේ ඔය ගෙජ්ජු හොල්ලලාවත් කොඩි උස්සලාවත් පෙරහැර කරලා ආවත් විහෙර විහාරලවත් නෙවෙයි මෙන්න මේ කියනා වූ සීලවිසුද්ධි චිත්තවිසුද්ධි සහ ඉහළ තියෙන විසුද්ධි රකින්න මනුස්සයගේ පපුවේ කියලා. ඒ මනුස්සයා තමයි මේ ශාසනය කැඳ වේලක් ගා ගන්න තරමටවත් ඉස්සරහට ගෙනියන්නේ. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ අවුරුදු 2500ක් ඇවිල්ලා අපි දක්වාම ආපු මේ ශාසනය අපේ ඉදිරි પરම්පරාවට අහිමි නොකර අපේ ජීවිත පරිත්‍යාගයක ශක්ති ප්‍රමාණයක සාධනීය කරන සාක්ෂාත් කරගෙන හැකි ආකාරයෙන් ඔර පුන්නමන්තානි උත්හාමුදුරන්ගේ ಗುಣ ප්‍රකාශ කරන කිව්වගේ තමනුත් අල්පේච්ඡ වෙලා අල්පේච්ඡකමේ ಗುಣ කතා කරන තමනුත් සන්තුට්ටි වෙලා සන්තුට්ටිකමේ ಗುಣ කතා කරන සීලවන්ත වෙලා සීලවන්තකමේ ಗುಣ කතා කරන සමාධිවන්ත වෙලා සමාධිගන්ත වෙන කතා කරන මේ නිහඬ සටන ඉදිරියට ගෙනිච්ච නැත්තම් මේ ශාසනයේ ආගිය තනක් හොයන්න හම්බ වෙන්නේ. ඒ නිසා අපි මෙතෙක් කරලා තියෙන්නේ සෑහෙන ආයෝජනයක්. හැබැයි සෑහෙන වගකීමක් ඉස්සරහට තියෙනවා. ඉතින් ඒ කරපු ආයෝජනය මතම විශ්වාසය තියාගෙන මේ ඇහෙන බණ වලින් එන දසන වලින් තම තමන්ගේ නිදර්ශන වලින් කාරණා දැනගෙන මේක කල හැක්කක් හැකි සංඥාවක් ඇති කරගෙන මේ සීල විසුද්ධිය මතින් අපට දවස පුරාම නැත්නම් ලැකි හැකියකේ සෑම වෙලාවකම චිත්ත විසුද්ධිය පහල කරගන්න ලැබේවා ඒ මතින් ඊගාවට එන්න තියෙන දිට්ඨි විසුද්ධිය නිවැරදි දෘෂ්ටියටපත් වීම සුදුසුකම් අප අපට අත්සවා කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ චිත්ත විසුද්ධි සම්බන්ධ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාටම ඒක සාක්ෂාත් වශයෙන් තමා වශයෙන් සාක්ෂාත් කරණය කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි අද ධර්ම දේශනාව සඳහා පැයකමාරකට කාලය අරගෙන තිනවා. ඉතින් ඒ සම්බන්ධව කිව යුතු කළ යුතු දෙයක් තියෙනවා නම් ඒකත් අපි අහුම්කන් දීලා සාකච්ඡා කරලා ඊගාවට සම්ප්‍රදාන කුල දෙවියන්ට ඥාතියින්ට පින් පැමිණීමෙන් දවසේ කටයුතු කටයුතු સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට කලින් ඒ පිළිබඳව කිය යුතු කළ යුතු යමක් තියෙනවා නම් කරුණාකරලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ආරාධනා කරනවා. ගරුනායක ස්වාමීන් වහන්සේ සීලය සම්බන්ධයෙන් මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි දෙවියන්ටත් ගැටලු තිබුණ බවයි විසුද්ධි මාර්ගයෙන් පෙන්නේ මේ ගැන සරුවචන් වහන්සේ වදාළ විසිතුර ගැන දැනගනු කැමැත්තෙමි. මේ ඇත්තටම දෙවියොත් ඉන්නේ කාම භවයේ කාම භව හතක් සඳහන් කරනවා මනුෂ්‍ය ලෝක චාතුම් මහරජික තාවතින්ස යාමේ තුසිතේ නිමාන රතිය පරිනිමිත වසවත්ති කියලා ඒවයිදී මේ ප්‍රශ්න මතුවෙනවා මොකද ඒ වගේ පංචවෝකාර භවයක් තියෙන ඇහ කන දිවනාසය කන ක්‍රියාත්මක වෙනවා එතකොට ඒ වගේ හික්මීම සම්බන්ධ ප්‍රශ්න ඇති වෙනවා ඒ දිවි කඩලක් ඉන්නවා මේ කිඩ්ඩාපදෝසික දිවිගොල්ලක් ඒගොල්ලන්ට යම් කිසි වෙලාවක කේන්ති ගියොත් ඒ චිත්තක්ෂණයම දේවාංශිර්වාද නැති වෙලා ඇදගෙන වැටෙනවා කියනවා ඊට පල්ලෙහා භවතලයට ඒක නිසා මේ සතුටෙන් සමාදානෙන් ඉන්නකන් දිවසරි විඳින්න පුළුවන්. කීඩාපදෝසික කියලා කියන හිත ප්‍රදෝ දෝෂයටපත් වෙච්ච ගම ඒ ඔක්කොගෙම මේ චුත වෙන තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක මේ දිව්‍යඥාන්සලට දෙයන්ටත් තිබිලා තියෙනවා. නමුත් ඒ ඒ ලෙඩේ දිව්‍ය ලෝකේ ඉඳදී තේරුම් ගත්තත් ගොඩේන ක්‍රමය බුදුහාමරෝ කියලා නැහැ. ඒක හදන්න මනුස්ස ලෝකෙට එන්න ඕනේ. හාමුදුරුවන්ගෙන් නිල දෙවිතුන් කියනවා පූජා කරගත්තා කියන කිසියේදී නේද විසුද්ධි මාර්ගයේ තියෙන මාර්ගකම්ම කියන දාතාව ඔව් නමුත් ඒක මේ මේ ඒ දෙයයන් ආංශයේ ඔය කියන විදිහේ කිඩපදෝසික කතේට වැටෙන කෙනෙක් නෙවෙයි. ඒ දෙයියෝ සමහර විටක මේ අපිත් එක්ක ඉඳලා ගිය කෙනෙක් වෙන්න ඇති. මෙහි Nissan වනේ ඉඳපු කෙනෙක් වගේ ඒ වගේ හිටපු කෙනෙක් වෙන්න ඇති. නැත්තම් ඔය ප්‍රශ්නේ අහන්න බෑ. කියන්නේ කියලා ප්‍රශ්නේ ගොඩාක් ගැඹුරුයි. ප්‍රශ්නෙම ගැඹුරුයි. ප්‍රශ්නෙම ගැඹුරුයි. මේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා කෝකෝ වෝතම පුච්චාම කිය කොයි මං විජිතේ ගටන් ස්වාමීන් වහන්සේ මේක ඇතුළටත් ගැට වැටෙනවා. ඒ කියන්නේ අපි මේ ඇතුළතමුත් ප්‍රශ්න ඇති කර ගන්නවා අපිටම අපිට දුක් දී ගන්නවා. බාහිරත් අපිට දුක් දෙනවා. ඉතින් මේ ගැටෙන් ගැටේ පැටලෙනකොට කොහොමනම් ගලවන්නද කියලා. ඉතින් සරුවතන්ස කිව්වේ මේ සත්ත්ව විසුද්ධි ක්‍රමය. සීල මේව ක්‍රමය. නිසා මේ ප්‍රශ්නේ ඇසීම පවා ලොකු විසරදකමක් වෙනවා. ඉතින් ඒක නිසා සාමාන්‍ය දෙවි කෙනෙක් වෙන්න බෑ. ඒ කියන්නේ අර වගේ කීඩපදෝසික වගේ දුෂ්කරතා තියෙන දෙවි කෙනෙක් නෙමෙයි සෑහෙන ඉදිරිය බලන දෙවි සම්මියදෘෂ්ටික දෙවි කෙනෙක් වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ අහන්නවත්. නමුත් ඉන්නවා දේවනිකාය වගේක් ඒ දේවනිකායේ ඉඳද්දී මොනවක කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රශ්නේ දැනගන්නත් බෑ. බුදුහාමුදුරන් විස්තර කරනවා ඒ විස්තර කරන්නේ ඊට පස්සේ දවසේ ආනන්ද ස්වාමීන් වහන්සේව කටපාඩම් කරන බව දන්න හින්දා මිනිස්යාට තමයි ලෙඩේ දැනගෙන ගොල මේ කියන්නේ පිළියම් ක්‍රම හොයන්න පුළුවන්. ඒ නිසා මේ මේ මනුස්ස ලෝකෙට කියන්නේ මඟුල් සක්වල කියලා මේක හරි වාසනාවන්ත තැනක්. ප්‍රශ්න විතර නෙවෙයි පිළිතුරු තියෙනවා මේකේ. අනිත් අංගවල ප්‍රශ්න තියෙනවා පිළිතුරු නැහැ. පිළිතුරු දුන්නට ක්‍රියාවත් කරන්න බෑ. අවසරසල්නම් සර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනනේ අර දෙවි කෙනෙක් සබ්‍රාහ්ම කියලා දෙවි කෙනෙක් අර එයාගේ දිව්‍යාත්මේ චුතන් ඉවර වෙනකොට ඉතිලා බුදුජානන වහන්සේ හම් හම් වෙලා ඒ කළා මේව කරලා ඒක දැන් ජීව මේ මොකක්ද ඒකට කියන්නේ ධම්මරත සූත්‍රය කියලාත් ඒකට සඳහනක් තියෙනවා. ඒකේ සඳහන් වෙන්නේ දෙයියෝ මේ මනුස්ස ලෝකේ ඉන්නකොට හොඳ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි තද බල විදියට ગેස්ට්‍රයිටිස්. ඒ නිසා භාවනා කරගෙන යන්න බෑ. මොනා කෙලොක්කත් ඒ සංසාරයට ගන්නෙත් නෑ. හැබැයි හැන්දවරුවේ මුළු දිගටම විදවනවා. විඳේවට මේ සංස හිතාගත්ත මේ කඩා ගන්නෑ ශිල්පදේ කඩා ගන්නෑ කියලා අන්තිමට විඳ විඳව ඉඳද්දී වැලක එල්ලිලා සක්මන් කරන්නේ එහෙමම වැලේම ඉඳද්දී මැරිලා වැටලා තියෙනවා. එතනකොට මේ සංස හිතාන හිටියේ දිගටෝ මට සතිය විතරමයි වුණ කරන්නේ. එතකොට මේ ජීවිත ආසාවක් නැහැ. ඉතින් ඒ ශාන්ති කියලා එක පාට දිවි ලෝකෙ ඉපදිලා තියෙනවා. ඒතර දිවි ලෝකෙ කට්ටිය බලන ඉඳලා තියෙනවා අලුතෙන් එන එක්කනට මේ දිව්‍ය විමානයක් පහළ වෙලා දිව්‍ය අප්සරාව 500ක් පහළ වෙලා එමු තද බල භාවනා කරච්ච කෙනෙක්. ඒගොල්ලෝ බෙර සද්ද ඇහෙනවලු දැන්. දිවි ලෝකෙල මේ ආඳුරෝ බිම් බලාගෙනලු භාවනා කරන්නේ. ඉතින් හිතවල මරණ බව දන්නේ නැහැ දැන්. හිතවල මේ අරණ්‍යට කවුරු හරි දාන දෙන්න කට්ටිය ඇවිල්ලා තමයි කියලා යාම්දෝ තව බිම් බලාගත්තලු මේ සෙනග ඉන්න නිසා. ඒකට අප්සරාවක් ඇවිල්ලා ලොකු කන්නඩියක් ඇල්ලවලු මුණට ඒ සෙල්ලම් හරියන්නේ දැන් ඉන්නේ දේව ලෝකේ කියලා. ඒ රජුරෝ ඒ හාමුදුරුවෝ ඒ දේනාන්ත අරගෙන බලනකොට හැබෑනේ නම් බලනකොට දිව්‍ය ආභරණ සහිතයි දිවි ලෝකේ ඒගොල්ලෝ කිව්වලු මේ 500ම දිව්‍යාංගනාවෝ ඔබතුමාගේ පිනට පහලා තියෙන්නේ මේ විමානේ ඔබතුමාගේ මේ විමානේ අල්ලන්නේ කියලා. අල්ලපු ගමන් ඔබතුමාගේ අයිතියට යනවායි කියලා. එතකොට මේ දෙයයන් ආසිර පුදුමාකාර සංවේගයක් පහළ තියෙනවා. දැන් මම මේක අල්ලපු ගමන් මේක මගේ වුණොත් එimhe ආයේ සංසාරේ කොච්චර දෝ කාලයකට ඒ කියන්නේ රිග්‍රස් ඉම්ප්‍රසන්මන්ට්. බඩබතර බරපතල වැඩ සහිත හිර දනුවක් වගේ. ඒදී යන කල්පනාවලු දැන් මම මොකද කරන්නේ? දැන් මේ මේ කට්ටිය කියනවලු ඒ ඒ ලැජ්ජා වෙච්ච මහානකම ඉවරයි. දැන් දෙවි කෙනෙක්. දිව්‍ය සැප විඳින්නේ කියලා. ඒකට මේ දෙයයන් කල්පනාවලු මට දිව්‍යෙක් නම් මට මේකෙන් චුත වෙන්න පුළුවන්කම දිව්‍ය ශක්තියක් කියලා. ඒක කල්පනා කරේ මනුස්ස ලෝකේ දිබුදුහාමුදුරුවෝ ඉන්නවයි කියලා. ඊට පස්සේ කළු මම නෑ මේකට ගොඩ වෙන්නේ. මම වෙනවා බුදුහාමුදුරුවෝ බඳින්න කියලා. එතකොට මාට 500 අප්සරාවේ කියන්නේ මෙයාට පහළ වෙච්ච කට්ටියත් කියන අපිත් එනවායි කියලා. පස්සේ ගිහිල්ලා කියලා තනවා සරුවචනංශ මා බේරගන්න. මම මේ මෙච්චර ආසාවෙන් මේ බඩේ දෙවිල්ලක් තියේදී භාවනා කරගෙන ඉඳද්දි මම දැන් මේ කරපොපින්න මම මේ දිවි ලෝකෙ පිටලා තියෙනවා මට ගැළවෙන ක්‍රමයක් කියලා දෙන්නේ කියලා. ඊට පස්සේ සරුවචනංශ දේශනා කරලා තියෙනවා මේ ධර්ම රතේ කියලා එකක් තියෙනවා. ඒ ධර්ම රතයේ මේ දෙපැත්තේ ඇඳි දෙක කියලා කියන්නේ බයලජ්‍ය දෙක මේ අත තියාගන්න දෙක පිටිපසට හේතු වෙන එක වීරිය ඉස්සරහට යන තියෙන සතියෙන් මේ රතේ කවදා සද්ද කරන්නේ යන්නේ නිවනටමයි ඔය දිවි ලෝකේ ගියයි කියලා ඒක ගණන් ගන්න එපා උඹ කෙලිම සතිය පිටවපන් කියලා. ඒ ධර්ම දේශනා වෙනකොට මේ දෙවියෝ රහත් වෙලා තියෙනවා. ඒකට දැන් මේ ශාක්‍ය මතු කරන්නේ දැන් දිව්‍ය ලෝකේ ඉඳද්දී ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. නමුත් මේ ප්‍රශ්න විසඳෙන්නේ මනුස්ස ලෝකෙන් ගෙනිච්ච ගැම්ම. ජාති මොකක්වත් නැහැ. මනුස්ස ලෝකෙන් ගෙනින එකමයි කියන්න තියෙන්නේ. දිව්‍ය ලෝකෙන් මෙහෙට ගේන දෙයක් නැහැ. ඒ සපඤ්ඤ කියලා කියන්නේ නර කියන පදයට කිට්ටු කරලා තමයි කියන්නේ. නරය කියලා කියන්නේ මිනිස්සයා. ප්‍රඥාවන්ත මිනිස්සෙකුටයි මේ බණ. දිවි ලෝකෙටත් ගෙනියන්න පුළුවන් වෙන්නේ මනුස්ස ලෝකෙන් ගෙනිච්ච එක. ඒ නිසා දිවි ලෝකෙටම යන්න වුණොත් මා භයානක තැනකට යන්න වෙන්නේ. ඒ මොකද ওই දිවි ලෝකේ මනුස්ස ලෝකෙට වැඩිය හොඳයි චාතුම් මහරජගේ ඊගාට යාමේ තුසිතේ අන්තිමට වෙන්නේ මේ පරණිම්මිත වසවත්ත. ඕකේ තමයි වසවත්ත මාරයයිනේ. බැරිලා ගිලා ස්ලිප් වෙලා ඕකට වැටුනොත් එහෙම හුඟක් පින් කරලා අයියාගේ යටතට වැටෙන්න වෙන්නේ. ඔය යාමේ තුසිත වගේ නම් ටිකක් ජොලිය තියෙනවා. ඒ කියන්නේ තුසිත කියලා කියන්නේ බොහොම සන්තුෂිතකමක් තියෙනවා. යාමේ සුවාමයක් තියෙනවා. පරිණිමිත වසවත්තියට ගිය ගමන් සම්පූර්ණ වසවත්ති මාර්යාගේ යාළුවෙක් කියලා නෑදෑයෙක් උපදින්න වෙයි. එනිසා පින්කම් කරනවා කිව්වම ටිකක් පරිසංගල කරන්න ඕනේ බැරි වෙලා අර ගිහලා ඔය එකට වැටුනොත් ඉතින් ආයෙ කරගිලා මෙතෙන්ද එනකන් මනුස්ස ලෝකෙට එනකන් ඉතින් දිවදි කරගෙන ඉන්න වෙනවා අනේ ආයේ කවදට මම මේ දුක සැප සම වූ මනුස්ස ලෝකෙට ගිහිල්ලා මේ ප්‍රශ්නෙට උත්තරයත් හොයන් දෝ කියලා. එව්ව නිකන් සුවිප්පයක් හදනවා වගේ මේ පෙර කළ පිනට හම්බෙච්ච ආනිසංස වාරේ විතරයි තියෙන්නේ. ආයේ පින් කරන්න වෙලාවක් නැහැ. ඒ ඉන්නේ මනුස්ස ලෝකෙන් ගෙනිච්ච ගැම්ම කියන්නේ මම මෙච්චර මේ කතා කරන්නේ. ඒගොල්ලෝ එතෙන්දී සම්මියදෘෂ්ටික උනේ ඒ ගැම්ම ගත්තේ මනුස්ස ලෝකෙදීමයි. මේන් තොට වෙන කොහයක්වත් මේ වැඩේ පටන් ගන්න තැනක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් විද්‍යාලෝකෙට ගිහිල්ලා කෙනෙකුට ඒ දෙවරුන්ගෙන් ධර්මය අහලා මාර්ගඵලයක් ලබන්න පුළුවන් මෙහෙම පුරුදු කරගෙන ගියොත්. ආරම්භයේ ඒ කියන්නේ පරිණාමයේ පළවෙනි ගැම්ම හැබැයි වෙනස සිද්ධ වෙන්නේ මෙතන. බ්‍රහ්ම ලෝකේ දිවි ලෝකේ පුළුවන්. එතෙන්ට යනකොට සත්පුරුෂය අඳුරනවා, සද්ධර්මය අඳුරනවා, සම්මියද්දෘෂ්ටි අඳුරනවා, සක්කාය දිට්ඨිය අඳුරනවා, අනිජෝන්සෝමනස් කාර්යය දන්නවා. ඊට පස්සේ කරගෙන යන්න පුළුවන්. නමුත් මේ ආරම්භේ පටන් ගන්න තැන මේ කක්කයි රත්තරන් දෙක වෙන් කරන ගතිය මෙතන තමයි හිට වෙන්නේ. ඒ වුණත් බුදුහාමුදුරුවෝ මනුස්ස ලෝකෙන් ගෙනියලා ඕනේ උදව් කරන්නේ. මේකේ තමයි තියෙන්නේ මේ කියන්නේ මේ මනුස්ස ලෝකේ තමයි අසාධාරණකම් තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ උත්තරේ දෙකම තියෙන්නේ මේකේ විතරයි. ඒ නිසා මේකට කියන්නේ මේ දිවි ලෝකයක් කියලා. ඒ කියන්නේ මේ මොකද්ද කියන්නේ මේ මඟුල් සක්වල කියලා කියන්නේ. දිවිගොල්ල දිවි ලෝකෙ විදිහට සලකන්නේ මනුස්ස ලෝකේ තමයි. ඉතින් මනුස්ස ලෝකේ ඉන්න කට්ටිය දෙයියන්න කියලා පූජා වට්ටි තියෙනවා. මම ඉතින් කණෙන් පෙන්නන්නම් කවුද කියලා මම කියන්න යන්න මොකද තරහ වෙන හින්දා. ඒක ලිල දෙයියන්ට කියනවා අපිට අනුකම්පා ගන්න. ඉතින් දෙයියන්ට ලැජ්ජා හිතෙන ඇති අනේ මෙච්චර මේ පිං ඇති මිනිස්සු ඇවිල්ලා අපිට මේ කන්න ලව් කරන්නේ මොකද්ද කියලා. ඔය කතර ලොකු ස්වාමීන් වහන්සේ මේ අනේ මේ තරහ වෙන්න එපා මම මේවා කිව්වට මේ මේ ලොකු ස්වාමීන් වහන්සේ කුටිය හදන වෙලාවේදී අර එක ආදේ මේ 46 47 වෙලාවේ ලොකු සාන්ති වඩින්න නිසා එතන තියෙන ගලකට ගින්දර දාලා පුපුරවලා තලනවා. ඒ මොඩ පහේ මිනිස්සේ මොකද සිරිසේන කරන්නේ? අවසරලා යනකොට කකුල වැදුනොත්වත් මේ කියලා මම මේ ගල තලනවා කිව්වා. බොහොම හොඳයි. උඹට පුළුවන් පින්ක මේකයි කරන්නේ එකයි කියලා මං කිව්වා. ඒකට මට ප්‍රශ්න නැහැ. ගල් තියෙනවා, පස් තියෙනවා මං තලනවා. කිනිදී මේ මිනිස්සේ ඉඳපු ගමන් කිව්වා අවසර මම මේ සිරිපාද යන්න හදනවා. අපිට මේ පඳුරු නැද්ද කියලා ඇහුවා. පඳුරු මෙහෙ පඳුරු ගහලා නැහැ කාටවත් කිව්වා. උඹ ගිහිල්ලා කියාපන් සමන් දෙයියන්ට අපි මේ භාවනා කරනවා කියලා කැමති නම් ඇවිල්ලා පිංගණ්ඩේ කියලා. ඉන් එහාට කියන්න දෙයක් නැහැ ඒක. කිසිසේත්ම කිසිම විදිහටම අයින් කරන්නේ මොකද අපි මේ කරන වැඩේ දෙවිගොල්ලන්ට මේිට වැඩිය සතුටක් නැහැ. ඔව්. ඒ තමයි සමන්දියෝ කියලා කියන්නේ සුමන සමන්දියෝ සෝවන් වෙලා ඉන්නවනේ කියලා කියන්නේ. ඒ වුණාකල් ලොකු සංජය මායම් කිරුවේ මායින් කිරුවේ නැහනේ. ඒ දෙයියන්ට ගිහිලා කියන්නේ කොහොමද? නිස්සන්න වනේ පිං කරනවා භාවනා කරලා කැමැති නම් ඇවිල්ලා පිං ගන්නේ. පඳුරු නැහැ. ඒ පඳුරු ගැහිල්ලක් මොකක්වත් නැහැ. දිවිරෝ කියලා නෑ මං ආවොත් එමෙ වෙන්නේ ඕකත් අප්සෙට් කරනවා දැන් මේ මේ එන කට්ටියත් මං කරන්නේ අප්සෙට් කරන එකනේ ඒක නිසා මේ සීලෙක පිළිහිටන මනුස්සයා සීලෙක පිළිහිටන මනුස්සයා කවදාකවත් ඔය කිසිම ඔයගේ බලවේග මොනකට බය වෙන දෙයක් නෑ සිල්වන්ත මනසට සක්‍රිය වෙන්න දෙයියන්ගේ දෙයියෝ මිනිඔටුන නම නමා වදිනවලු අනේ මෙච්චර දුෂ්කරතියෙදි මේ මිනිස්සු පන්සිල් රකින්නවා පොඩි සෙල්ලමක් නෙවෙයි ඔය දෙ බුදුහාමුදුර ළඟට එන ඒ ඒ අර මගමානවක කරපු වශයෙන් කරපු පින ඒක පැහැදිලිව මතක් කරලා තියෙනවා මගමානක වශයෙන් ඒ කාලේ 33 දෙනෙක් කට්ටිය එකතු වෙලා ඒගොල්ලෝ බුද්ධෝත්පාද කාලයක නෙවෙයි ඒගොල්ලෝ හිතලා තියෙනවා අපි අපි කට්ටිය සමදාන කණ්ඩායම ඔය ආර්යත්ම මහත්තයා වගේ කණ්ඩායමක්. ඒගොල්ලෝ ඒ දඬු පාලම් හදනවා හරි සීමාන්තිකව කරලා තියෙනවා. මොනම හේතුව මොකද්ද දන්නේ නැහැ. ඒගොල්ලෝ පුදුම විදියට එතකොටම තිබිලා තියෙනවා සෑහෙන දුරට මේ අනුන්ට සේවය කිරීමමයි Tamanට සේවය කරන්න කියන එක. නැත්නම් Tamanගේ වශයෙන් කරනවා කියන එක තුච්චයි. අම්බු කරන කරනවා කියන එක තුච්චයි. හමු කළ දෙන්න ඕනේ. දෙන දෙයක් කන්න ඕනේ. එතකොට වෙනස් තියෙන එක මග මහනක දැනගෙන ඉඳලා තියෙනවා. එයා මේ මේ කවුද ත්‍ක්දේවෙන් දැන් මේ විවාහලා ඉන්නේ අසුරකාන්තාවක් එක්කනේ. ඒ අම්මන්ඩි විතර සපෝට් එකක් දීලා නැහැ. ඒ 33 දෙනාගේ හිටපු එයා විතර සපෝට් එකක් දීලා නැහැ. අර ඊට පස්සේ 33 මැදලති ගියාට පස්සේ 30 දෙනෙක්ම 34න් 33 දෙනෙක්ම තාවතින්සේ ඉපදුනා දේවලා වෙලා. අර එයා කෙකිනියක් වෙලා මේ මාළු අවුලලා කාලා තියෙනවා. ඊට පස්සේ සක්කදේවින්ද ගිහිල්ලා ආයෙත් උදව් කරලා තමයි දිවි ලෝකයට ගත්තේ. ඒ මනුස්ස ලෝකේ උපයදපු ශක්තිය තමයි මඟමානක වශයෙන් සීමාවක් නැතුව අනුන්ට උදව් උපකාර කිරීමට ලොකු මොකද්ද කියන්නේ මේ යෝනිසෝ මනස්කාරයත් තිබිලා තියෙනවා. Taman වශයෙන් හම්බ කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ හම්බ කරන දේෙන් අනුන්ට දීමෙන් තමයි නැත්නම් අනුන්ට උදව් කිරීම තමයි Tamanට කරන සේවය කියන එක මේ මගමානක වශයෙන් මේ උපදූප පින තමයි සක්‍ර දෙවෙන්ද වෙලා තියෙන්නේ. පස්සෙත් බුදුහාමුදුරනම තමයි කවදාකවත් මේ ඉන්නකම්ම ਸਰුවචනන්සේ ඇසුරු කරලා තියෙනවා. ඇසුරු කරලා ඉවරලා මේ ආවුස පිළිුණාට පස්සේ ඇවිල්ලා කියනකොට ඉතින් ਸਰුවචනන්සේ අවවලු මේ ඉතිසලා පිංකම් කරලා තියෙනවාද කියලා. අහනකොට කිව්වලු මම දවසක පළවෙන්න යන මල් කූඩේකට පැන් ගහලා තියෙනවා කියලා. තියෙන මල් ටිකක් ආය පූජාවට පැන් ගැහුවයි කියලා. ඒකෙදි ඒ මල් වලට පණාව කතාව ඒ තමයි අටුවාව කියන්නේ සූත්‍ර පිටකේ තියෙන කන් නෙවෙයි. ඒක සිහිපත් කරන්න කියලා බුදුරජාණන්සේ ආවුස වඩවලා දීලා ඊට පස්සේ තමයි ඒ පටන් ගන්න තියෙන්නේ. ඔව්. එතකොට ඒ කියන්නේ මේ මොකක් වුණත් මම මේ මතක් කරලා දෙන්න හදන මේ ලැබුව මනුස්සාත්ම භාවය විතර දුර්ලභ දෙයක් දිව්‍යාත්ම භාවය විතර දුර්ලභ විතර බුදුහමෝ කියන්නේ. මිනිස්සු හදාගත්ත මනාඩකමක් තමයි එතන තියෙන්නේ. දෙයියෝ උස්සලා තියෙන එක. ඉතින් ඕක තමයි කතලෝ මිනිස්සුත් කරන්නේ. දෙයයන්ාන්සේ මේක මැව්වයි කියලා ඒ දෙයයන්ට බාර දීලා ඒක. ජෝන කියනවා කිසි දෙයක් නැහැ මේක අංග සම්පූර්ණයි. මේක යටි උඩු කර කරලා බලන්න. බැලුවට පස්සේ අපි අපි ඇත්තටම මේ චක්විති රජපටව් වගේ හම්බෙච්ච සියලු දේම අපිට තියෙනවා. වැඩේ කරන්න ඕනේ ඔක්කොම ටික මේකේ තියෙනවා. ආයෙ පෝස්ට්පෝන් කරන්න ඔක්කත් වෙන කෙනෙක්වත් ඉල්ලන්න දෙයක් නැහැ. ඒත් පුළුවන්. පුළුවන්. ඒ පුළුවන්කම තියෙනවා. කොයිදී යටි හැබෑ වෙනස සිද්ධ වෙන්නේ. මාරුව මිත්‍යා දෘෂ්ටිකෙන් ඉඳලා සම්මිය දෘෂ්ටියට යන එක අසත්‍යමත් වෙලා සත්‍යමත් වෙන එක අප්‍රමාදිලා ප්‍රමාදිලා අප්‍රමාද වෙන එක මූලික මේ කියන්නේ රොකට් එක විදින්න ඕනේ ලොන්චින් රොකට් එක මෙහෙම්පත් වෙන්නේ. ඊට පස්සේ අනික් රොකට් මගදී පත්තු කරගන්න chance එකක් දෙන ඕන තැනකට යන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මේ option එකක් තියෙනවා යාට. කොහෙද යන්නේ කියන එක සිලෙක්ට් කරන්න පුළුවන් ඔයගේ අවස්ථාවත්. ගැන දිවි ලෝකයක ඉඳලා. නෑ ඇත්තට මේ කියන්නේ manuss ලෝකෙදී යම් කිසි කෙනෙක් සෝවාන් සකදාගාමී වුණොත් ඒ පුද්ගලයාට දිවි ලෝකයකට යනවද? ඒ කියන්නේ ධ්‍යාන ලැබලා නැත්නම් ධ්‍යාන ලැබලා තියෙන බ්‍රහ්ම ලෝකය යනවද? දිවි ලෝකය යනවද? manuss ලෝකය යනවද කියලා එයාට මේ ඔප්ෂන් එකක් තියෙනවා මේ මේකක් තියෙනවා choice එකක් තියෙනවා කියලා. මේ මේ පාපය කරපේ කරාට choice එකක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ඒ පාරෙම ගිහිල්ලා අපායට වැටෙනවා කියන එකයි තියෙන්නේ. ඉතින් ඔය කීපයක්ම තියෙන අවස්ථාවේ මේ අනාථපිණ්ඩික සිටුමාගේ දුව මේ කීප කෙනෙක් ගිහිල්ලා තාවතින් සීපතිලා තියෙනවා. තාපතින් දිවි ලෝකෙ ඉපදිලා තියෙනවා මෙහි මාර්ගඵල ලැබුවට පස්සේ. ඇත්තටම ඒවා මේ මේ කෙලින්ම ත්‍රිපිටකේ සඳහන් වෙන ඒවා නෙවෙයි අටුවා කතාවල තමයි ගොඩාක් ඒ වගේ විස්තර ගොඩක් සඳහන් වෙලා තියෙන්නේ. මම හොඳටම විශ්වාස කරනවා මේවා තියෙනවා මේට වැඩිය පහත් කියලා. ඒ නිසා ආයෙත් ඒව ගැන ඒ කියන්නේ ආපහු එතන ගියොත් වෙන එතන ගිහලා ආයෙ මේ පැත්තට ජීවිතික කරන්න වෙනවා සාමාන්‍යයෙන් කියනවා එළ දෙනක් මේ පැත්තේ ඉඳලා තනකොළ කනකොට ඒ දෙනට පේනවලු ගංගෙන් එහා පැත්තේ එළ දෙන. ඒකේ පේනවලු තනකොළ යායට නිල්ලට තියෙන එහා පැත්තේ දෙන මොන තරම් වාසනාවන්තද කියලා හිතනවලු. එහා පැත්තේ දෙන්න පේනවලු මම කන තැන අතර මෙතන තනකොළ එහා පැත්තේ ඉන්න එළදෙනට නම් යායට තනකොළ තියෙනවා. ඒක හැම එක්කනම මේ පැත්තේ නෑ එහා පැත්ත බලනවා එහා පැත්තේ නෑ මේ පැත්ත බලනවා. ඒක තමයි මනුස්ස ස්වභාවය ඕකමයි. නොලැබිච්ච දෙයට තමයි මැරෙන්න හදනේ ලැබුණට පස්සේ ඉතින් මම ඒකට හින්දෙන ප්‍රධානම නිදර්ශනය තමයි කසාදේ. අනේ අම්මේ ඒක කරන්න ඉස්සලා තියෙන ආසාවක් අයියෝ. ඔන්න උනාට පස්සේ පහු පහු වෙනකොට කොහො කොහො වෙනකොට තමයි කියන්නේ අනේ ඉස්සර තිබුණ ප්‍රේමේ පස්සේ නැහැ. ඒක කොච්චර වුණත් ඒ පාඩම ඉගෙන ගන්නෙත් නැහැ. ඒකම තමයි ඊගාවරු ආත්මෙත් ඔච්චරයි. ඊට වෙන කාර් එකක් ගන්න ගියත් ඒ තියෙන කාර් එක හොඳයි ඊගාව කාර් එක ගන්නකම් ඒක ගත්තට පස්සේ ඈ ඔව් ඒ අපි සක්‍රීය වෙන්නේ අස් මේ මේ ඉස්රායිල් තියන්නේ බුදුහාමුදුරුවෝ බුදුජානන්සේ කියන්නේ ඈ අර දෙවි බලේ නාම මුලකේ නුඹට නෑ දාසක් තුනන්නේ අතර අතරමා වූතු නැති වෙන්නේ කොට නැදී ඒක හොයාගෙන ගිහිල්ලා තියෙන විදිහට තියෙන මහා ප්‍රඥානකට ගිහිල්ලා ආගමනගෙන ගිහිල්ලා තියෙනවා මහා ප්‍රඥා ගිහිල්ලා තියෙනවා අපි මාති නගට ආරකෝල අධ්‍යයනයෙන් දාව බුදුහාමරගේ ගිහිල්ලා ආන්නේ ඔව් අපෝ ගණනාන්තයෙන් දානකොට ඉවෝ ඔච්චරම් ගම්ලා ආපෝ මහානන්දමාවනේ කියලා එලා ඒ ප්‍රශ්න වල තියෙන්නේ අතරමා වූ ප්‍රතිස්ථාන වල බන්නේ කොතනද කියලා ඒක විදුලන් පිටල්ලා ඒක තේරුම් ගන්නත් නෑ කියන්නේ බුදුරජාණන් පැහැදිලිවම මේකේ අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනයක් තියෙනවා කිසිම සාන්තුවරේ ගමේදී බබලන්නේ නැහැ කියලා. තමන්ගේ නෑදෑයන් අතර දැන් සරුවචනාංශ වුණත් බුදු වුණාට පස්සේ කිඹුල්වත් පුරේට ආවට පස්සේ එක්කෙනෙක්වත් වැඳේ නැහැ කියන වැඩිමහල් ඔක්කොම පැත්තකටලා පොඩි උන් ටික ඉස්සරහට දැම්මා. ඌ වැඳලා පස්සේ සරුවචනාංශ දැනගත්ත මොහුන්ගේ තියෙන මාන්නක්කාරකම. ඉතින් ඒ නිසා තමයි පොකුරු ඇස වස්සලා තියෙන ඉස්ලාම ඊර්දි ප්‍රාතිහාරේ පාන සිද්ධ වුණේ නෑ දැයින්ද. ඒක පිළිගන්නේ නෑ. මිනිස්සයා මිනිස්සෙක්ව පිළිගන්නේ නෑ දෙයියෝ පිළිගන්නවා බොහොම ලේසිට. ඒ වගේම තමයි මිනිස්සෙක් වුණත් පිළිගන්නේ මැරෙන්න ඕන. මම දැක්කා මේ මේ ලංකාවේ තියෙන විවස්ථාව ජාතික වීරලයිස්තර සුදුසු අයගේ නම් යෝජනා කරන්න කියලා පළවෙනි සුදුසුකම මේ වෙනකොට මැටලා ඉන්නවා. විහිළුවක් නෙමෙයි මේ පාර්ලිමේන්තු සම්මත බණතක්. මොකද ඉන්නකම් ෂුවර් නෑ මේ මනස හිත මොනවාරි කෙරුවොත් එමු විවාහ කෙරුවට පස්සේ මැරුණට පස්සේ ෂුවර් නේ. ඒ වගේ තමයි අපිට නොපෙනෙන දෙයකට තමයි අපි ගෞරවය දෙන්න හදාන්නේ. ඉන්නකම් තම්බීකට සලකන්නේ. දැන් ඔය ඔය දැනට හොඳ ශ්‍රේෂ්ඨයි කියන හාමුදුරුවෝ ඉන්න කාලවල වල බලන්න තත්ත පහකට කවුරු සැලකුවේ නැහැ. නැති වුණානේ අම්මේ ඊට පස්සේ උසස් කරලා තියලා පෙඩස්ටල් එකක් උඩ තියලා සායම් ගාලා ඒ මොනසේ ආයෙ ඇවිල්ලා නම සවුත්තු කරන්නේ නැහැ නේද මලගෙවල් වලට යන්නේ ඇත්තටම බලන්න මේක ඇත්තටම මරනද කියලා බලලා ඉඳලා නැත්නම් ෂුවර් නැහැනේ පස්සේ දැන් ඇවිල්ලා ඉවරලා මරනට පස්සේ කිසිම බයක් නැතුව ස්තුති කරතයි ආයෙ නැගිටින්නේ නැහැ ආයෙෂුවන්තිම්ගේ අය තියෙන ටිකක් කියලා එන්න පුළුවන්. දැන් මෙහෙම ඉන්නකොට මේ මනුස්සය හොඳයි කියලා. දැන් මේ මනුස්සය හෙට සෞත්තු කිරුවොත් එහෙම දැන් මං කියප එකත් දැන් කවදාකවත් පණ තියෙනකන් කෙනෙකුට ස්තුති කරන්න එපා. මොකද ෂුවර් නැහැ. මරණයට පස්සේ නම් නැත්තම් දේවත්වයට ගියාට පස්සෙන් බය නැතුව කැත නැතුව ස්තුති කරත හැකි. මොකද ආයෙ කරදර වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුયો කරන මේ විකාර වැඩක බලනකොට අපේ ගතිය නැත්තම් මේ මොහොත කරු කරන්නේ නැතුව අනාගත අතීත මොහොත කරු කරන තාක්කල් තුච්චයි. මේ තැන ගරු කරන්නේ නැතුව වෙන තැනක් ගරු කරන තාක්කල් තුච්චයි. තමන් තමන් වශයෙන් ගරු කරන්නේ නැතුව අනුන්ගට ගරු කරන තාක්කල් නිහිනයි. ඉතින් සරුවචනයි තමයි මේ මේ වටිනාම තැන පෙන්ලා දුන්නේ මම දැන් මෙතන. ඔයින් ගියා නම් ආය හොදලා ගන්න දෙයක් නැහැ. ඉතින් මනුස්ස ලෝකේ දැන් අපි ලංකාවේ ඉන්න මිනිස්සයාට ලංකාව තේරෙන පිටරට ගිහිල්ලා බලන්න ඕන ලංකාව දිහා. බලපු දවසේ පේනවා පා. සෝක් මේකේ ඉන්නකම් අනේ රට යන්න නැත්තම් අම්මා ඊට වැඩිය දෙයක් නැහැ. ගිය දවසේ තමයි තේරෙන්නේ මේ ඇවිල්ලා මේ බැල ගෙඩියක් ඔය ගෙඩියක් ආගෙන ඉන්නේ කොච්චර වටනද කියලා. එහෙම නොවන කට්ටොත් ඉන්නවා මං කවුද කියලා කියන්නේ නැහැ. නමුත් මං කියන්නේ සත්‍යයේ ඒකයි ඇහැටි. ඈ? ඒගොල්ලොත් ඉන්නවා. නිසා තමන්ගේ තමන්ගේ සමාජ වටිනාකම ස්වરૂපයේ කෙලෙස් සහිත පුද්ගලයාට කවදාකවත් තේරෙන්නේ නැහැ. කෙලෙස් රහිත පුද්ගලයාට තේරෙන්නේම මේ මිනිස්සුෝ මේ බාහිර බාහිර හොයන්න දඟලීමෙන් කොච්චරක් වටිනා වර්තමාන මොහොත පාග ගන්නවද කියලා. තමන්ගේ තියෙන ප්‍රසිද්ධ වටිනා දේ නොසලකා හරිනවද කියලා. බුදුන්සේ කරන්න හදන්නේ නැවතත් එයාට යා සුදුසු தත්ත්වය ඒ manussත්වයේ ශේෂ්ඨත්වයට යන්න පාර කියලා දෙනා මිසක්කා කිසිම දෙයක අඩුවක් කවදාකවත් පෙන්ලා නැහැ නේ බුදුහාමුදුරුවෝ මේ දේ උඹලට නැහැ ඒ නිසා නිවන් දකින්න බෑ කියලා. තියෙන දේ පෙන්ලා දෙන එක තමයි කරන්නේ. ස්වාමීන් වහන්සේ ලකින ස්වාමීන් වහන්සේ පිටරට ගිහින් ආවට පස්සේ තමයි ස්වාමීන් වහන්සේගේ බණත් අහන්න ආවේ කියලා මං කවදාවත් ඔය යෝ පෙර සුබදාරාමේට පැහැදිලිවම කියයක ඕන් මේ ඔයින් ගණන් ගන්නෑ ඒකේ ඒකෙන් මට වෙනසකුත් නැහැ. ඒ කියන්නේ මම දන්නවා මං කල්ලාතු කියලා තියෙනවා යේසුස් වහන්සේගේ කතාව කවමදාකවත් සාන්තුරේ ගමේදී බලන්නේ ඒක ස්වභාවයක ඒ කියන්නේ මේ මිනිස්සුගේ ඒ ගමේ දුර්ලභම නෙවෙයි රටේ හැටි. ඊට පස්සේ මේ ළඟදී මේ ළඟදී ඒක ලස්සනට කියලා තිබුණා මට මතක නෑ මේ ලංකාවේ තියෙන ওই සෑම කෞතුක වස්තුවක්ම කිසිම දවසක ලාංකිකයෙක් අගය කරපු නිසා නෙවෙයි කෞතුක වෙලා තියෙන්නේ. පිටරටියෙක් ඇවිල්ලා මේක හොඳයි කියපු නිසා. ලංකාවේ වුණත් ඕනම කෙනෙකුට ඡන්දේ ලැබෙන්නේ ඔක්කොම ලැබෙන්නේ පිටරට කෙනෙක් ඇවිල්ලා ජැකෙක් ගැහුවොත් තමයි. පිට වැදගත් කෙනෙක් ඇවිල්ලා මේක හොඳයි කියන්නේ. ඊට පස්සේ ඕඩි කුණු කරපු දාපු එකක් ආයෙත් පස්සේ හොඳයි තමයි. කියන්නේ වල් දෙල්ලුණත් රට ගිහිලා ආවට පස්සේ රට දෙල් ඒක හොඳයි අප්පා රට දෙල් කිව්වට පස්සේ ඒක හොඳයි. ඒ වගේ නිකන් මේ මේ මේ මේ ඒක සාමාන්‍යයෙන් අර අපි බලනද ඔය මේ ආතසී ක්ලාක් කෙරුවේ මොකද්ද අර සැටලයිට් එකක් එළියට ඇල්ල මෙහෙම යවන තරංගය එකට වදලා එනකොට වටිනාකම කියන්න බෑ. එකම තරංගේ තමයි ගිහිලා ආපහු හැදිලා එන්න ඕන. ඒක වෙනස්. ඉතින් මේ දෙකම ඇත්තට මේ ධර්මතාවයක් වුණාට ඒකෙන් ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා. අපි වෙනස් තායක දෘෂ්ටි කෝණයෙන් මේ ප්‍රශ්න දිහා බලපුවම ප්‍රශ්න සම්පූර්ණයෙන්ම වෙනස්. තමන්ගේම දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි. ඒ අධික තමයි මෙලිකුලම දෘෂ්ටි කියන යහපත්තේ විශේෂයෙන් සම්ඥාන් වහන්සේ. දැන් වර්තමාන ලෝකයේ දිහා බලනකොට දිලියන 6කකට සෙනගකින් මෙලිකුල සම්දන විනය කියන වචනේ තමයි හරි කියලා. මුල කායයකට ගියත් හරියක් නේද පොඩි ඉඳලා වර්ධිය ගන්න බටහිර රටවල්. මෙහිදී සාමාන්‍ය සැකල් කන්තුක පොඩි ඉන්න කැමතියි. ඒකට ඒ පෙරදිගිය ඒ සරජන් වහන්සේ වගේ අයගෙන් ලැබිච්ච ධර්මයෙන් වැඩිපුර දෙන ප්‍රයෝජන අරගෙන නැහැ කියන එක. මට ඉරයි කොහොමද මේ විදිහට යම් කිසි විනයක් ඇති කරගන්න මේ ජීවිත මාලාවක් කරගෙන නමුත් ඒ දෙකේදී ගන්න පුළුවන් බටහිර අවධානය යොමු කරලා තියෙන්නේ ආමිෂයට ආශ්‍යාකරයේ වටේ වටිනාකම ආමිෂයට යොමු වෙලා නැහැ. ඒ කට්ටිය බලලා තියෙන්නේ ආධ්‍යාත්මයට බටහිර තියෙන සෑම ඩිසිප්ලින් එකක්ම සෑම ගුණයක්ම තියෙන්නේ කන්සියුමරයිසේෂන් එකට. මෙටීරියලිසම් වලට. ඒකෙදි පිළිවෙලක් තියෙනවා. නමුත් ඒක දැන් දැන් ඒකෙන් ගිහිල්ලා දැන් ආධ්‍යාත්ම දිහාට යමින් තියෙනවා. ආසියා කරේ මේ මෙටීරියලිසම් වල තියෙන ශික්ෂාව පෙළගැස්ම ඉච්ච ලොකු ශ්‍රේෂ්ඨ එකක් විදිහට ගණන් ගන්නෑ. ඒගොල්ලෝ බලන්නේ අභ්‍යන්තරය කියන්නේ ආධ්‍යාත්මික ගුණව ගාව තමයි. ආධ්‍යාත්මික ගුණව ගාව එහෙත් මෙහෙත් තොගව තේරෙන්නේ නැහැ.